අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවටයි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සිළුප දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාතුමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ නව ධම්මා පහතබ්බා නව තණ්හා මූලකා ධම්මාති තී අරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ තණ්හාව කියන තනි වචනය එතන මේ සංසාරේ දුකට හේතු වෙන ප්‍රධාන හේතුව කඩන්න බැරි තරම් ගැඹුරු කඩන්න බැරි තරම් හයි එකක් කියලා තේරුම් ගත්තොත් අපි කවදාකවත් ඒක සඳහා උත්සාහයක්වත් කරන්නේ නැහැ. ඒ නිසා මේ ඝන බහල වූ මේ තෘෂ්ණාව මේක කොහොම අපි කඩන්න ඕනේ කියලා කියන්න නම් ඒක විච්ඡේදනය කරලා වතුරු ගහලා විභේදනය කරලා බලන්න ඕනේ. ඒතකොට කෑල්ල කෑල්ල කඩන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ තෘෂ්ණාව නම ආකාරයට කඩලා සාරිපුත්‍ර ස්වාමීන් අපිට ඉදිරිපත් කරනවා. එතකොට කෙනෙකුට මේ මුළු එකම gediya pitima කඩන්න බැරි වුණාට ඒකේ එක එක තන්තුවක් තන්තුවක් කරන බැලුව සමහර විට කඩන්න පුළුවන්. ඒක හරියට කියනවා නම් ඊටු කෝටු මිටියක් අපිට කඩන්න බෑ ඉලපතක්. ඒක කෝටු කෝටු කඩන්න පුළුවන්. එහෙම නැත්නම් නලාගාරං කුංජරෝ කියලා මේ උණබට පඳුරකට ඇතා බයයි ඇතාට වැඩිය ලොකු නිසා. නැත්නම් එක එක ගහ කඩන්න ගත්තොත් ඇතාට එච්චර ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා යෝගාවචරය කරන්නේ මේ ඝන බහල වූ දෙයක් විශේෂයි සටන් ප්‍රකාශ කරනකොට යුද්ධ ප්‍රකාශ කරනකොට ඒක විභජනය කරලා බලන්න. කරලා එක එක කඩනවා. කඩනකොට හැකි සංඥා වෙන්න තියෙන අවස්ථා වැඩි. එහෙම නැත්නම් සතුරා බලලා සතුරගේ දුර්ලතැනීම පහර දෙනවා. එහෙම නැත්නම් තමන්ට වාසි තැනීම පහර දෙනවා. ඒ පහර දෙන්න සතුරා පිළිබඳ හොඳ ගවේෂණයක් කරන්න ඕනේ. ඒ කියන්නේ සතුරට සතුරු වෙලා බෑ. සතුරත් එක්ක මිතුරු වෙලා ඔත්තු බලන්න ඔත්තු බලන ක්‍රියාවලිය සාමාන්‍ය කෙනෙකුට කරන්න බෑ. ඒක සාමාන්‍ය මේ ලෝකේ කරන එක නෙවෙයි. ඒකට වෙනමම જાතියක් ඉන්නවා. ඒගොල්ලෝ දන්නවා අඩු පහ මේ දුර්ලතන හොයාගන්න හැටි. ඒක නිසා මේ කාට හරි ගහන්න ඕනේ නම් ඉස්සෙල්ලා මේ යාළු වෙන්න ඕනේ. ඒ නිසා කිට්ටු වෙලා ඉන්න කට්ටිය ගැන පොඩක් පරිස්සම් වෙන්න. ඔය ඉන්න ඔය කිසිම කෙනෙක් ඔය කි ඕකට නෙමෙයි ලං වෙලා ඉන්නේ. ලං වෙලා ඉන්නේම කුත්තු කරන්න තමයි. ඒ නිසා බලන්න හොඳට අපි අද ලෝකේ හැම තැනකදීම අපි යනකොට අපි වීඩියෝ කැමරකට අහු වෙලා තියෙනවා මෙතනත් එකක් අය කියලා තියෙනවා. ඕගොල්ලෝ හිතනවාද මේ අපේ ආදරයට කියලා. හැම තැනම මොකද්ද වෙන්නේ කියන එක දැනගෙන ඉවරයි. අන්න ඒ වගේ අපිට පුළුවන් නම් තෘෂ්ණාව વિશે ටීවී කැමරාවක් හයි කරලා තෘෂ්ණාව ක්‍රියා කරන්න හැටි බලන්න. එතකොට අපිට දැනගන්න පුළුවන් තෘෂ්ණාව මේ මේ තැනදී දුර්වලයි. මේ මේ තැනදී ගහන්න පුළුවන්. මෙන්න මේව කරගෙන යන්න ඕන දිගටම. ඉතින් අපි තෘෂ්ණාව කියන එක නරක දෙයක් කරලා නොදකින්න පතන් කිව්ව කවදාකවත් තෘෂ්ණාවේ අඩුපාඩු ගන්නක බලන්න හම්බෙන්නේ නැහැ. ඉතින් සදාචාරවාදී හිතනවා තෘෂ්ණාව අහිං කරනවා නිසා තෘෂ්ණාව පිළිබඳ හදාාරණ එක වැරද්දක් කියලා. ඔය සාරිපුත්‍ර සාන්ති එහෙම කියනවා නම් අපිට මේ නව තණ්හා මූලකා ධම්මා කියලා තණ්හාව මුල් කරගත්ත ධර්ම නාමයක් පෙන්නලා ඇයි අපිට මේ තෘෂ්ණා ගැන පාඩම් ගන්නන්නේ? එනිසා යෝගාවචර දැනගන්න ඕනේ තෘෂ්ණා පිළිබඳ නොදකින්න පතන් කිව්වොත් අයෝනිසෝමනසිකාට වැටෙනවා. තෘෂ්ණාව මතුවෙන මතුවෙන වෙලාවේ මූල ධර්ම වශයෙන් හෝ චින්තාමේ වශයෙන් හෝ භාවනාමේ වශයෙන් බැලුවනම් ඒක යෝනිසෝමනසිකාරය වෙනවා. මොකද තෘෂ්ණාවේ අලගිය මොලගිය දන්නේ නැතුව තෘෂ්ණාවේ අංග ප්‍රත්‍යංග දන්නේ නැතුව තෘෂ්ණාවේ විස්තර විභාග දන්නේ කවදාවත් ගන්න බෑ. ඒතර හිතනවා තෘෂ්ණාව බලවත් එකක් ගන්න බහල දෙයක් ගන්න බෑ කියන. ඉතින් ඒ නිසා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මතක් කරනවා අපට මේ තෘෂ්ණාව මෙතනින් පටන් ගත්තට පස්සේ ඒක දිගට පවතින හැටි. එයා ජවනිකා ක්‍රමයකට යන්නේ. එහෙම නැත්නම් ධර්ම પરම්පරාවකින් තමයි අපට ගහන්නේ. ඒ නිසා අපි ඒක ඒ ඒ වෙලාවේ දැන් තියෙන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න ඕන. අපිට යම් කිසි වෙලාවක යමක් කිරීමේ ආසාවක් තෘෂ්ණාව කියන පරිේශන තෘෂ්ණාවක් ආවන දැනගන්න මේ තෘෂ්ණාවේ පළවෙනිම කෘත්‍යය තමයි වර්තමානයේ මම දැන් මෙතන ඉන්නවට වැඩිය ඊට වැඩිය රසවත් දෙයක් ඉන්නලා පෙන්වනවා. මම දැන් මෙතන කියන සතිය නිවනමයි කියලා ගන්නකො. ඒක ඒක දන්නවා අපි. අඩුපාඩු නිවන නෙවෙයි නා නිවනට මාර්ගය කියලා ඉන්න බෑ. අපිට ඉන්නකොට අරක කරන්න හිතනවා මේක කරන්න හිතනවා අරක කල්පනා වෙනවා මේක කල්පනා වෙනවා. ඒ ඔක්කොම ඉන්නේ මේ තෘෂ්ණාව අපිට මොකාක් හරි මේ වර්තමානයේ නිකම්ම නිකන් ඉඳගෙන ඉන්නවට වැඩිය අහවල දෙයක් කරමුද කියලා අපිට පරිේශනයක් දාන්න හදනවා. අපිට මේ එන පරිේශන එකක් නෙවෙයි තෘෂ්ණාව දෙන්නේ. රාශියක් දෙන දීපේ හොඳම අපේ කුසලතාවලට එකක් අල්ලගෙන පරිේශනට ගිය ගම සාර්ථක වෙච්ච එකෙන් අපිට ලාභයක් ලැබෙනවා. ඒකට අපිට හේතුවක් තියෙනවා පරිශන කරා අපිට ලාභයක් ලැබුණා. ඒකට අපි දෙපාරක් වැටිලා කියලා නෙවෙයි අපිට හිතෙන්නේ මට හරි ගියයි කියලා. ලාභය යනවා. ඒ ලාභේ ලැබුණාට පස්සේ එයා විනිශ්චයට බහිනවා. මට හම්බෙච්ච ලාභේ මම නයි අයිතිකාරයා. ඊට පස්සේ මේ විනිශ්චය නිසා චන්ද රාගය පහළ වෙනවා. එතකොට අපිට පේන්නේ දැන් මගේ ශේෂ්ත්‍රය මට අධිකාරී ශක්තියක් ඇවිල්ලා තියෙනවා. මට ඒකේ යමක් කියන්න පුළුවන් ගතියක් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා ඒ මම කියාපු දේ මං කරපු දේ එහෙමමයි කියලා පෙන්වන්න. එහෙම නැත්නම් තමන්ගේ අත්නෝමතිය සාධනීය කරන්න සාධාරණීකරණය කරන්න මේ චන්ද්‍රාගයක් මතුවෙනවා. ඊට පස්සේ අපි ඒක ප්‍රසිද්ධියේ කියා බලනවා මේක නිකන් ආවට ගියාට කරපු එකක් නෙවෙයි මෙන්න මේ හේතු නිසායි කියලා මේ වැඩි හිටියෝ කරන හැම දෙයකටම හේතු කරුණු කියන ගතියක් තියෙනවා. ඒක ඩල් සයිකොලොජිල උගන්වනවා රීසනින් කියලා. හැම එකක්ම කරලා ඇයි මං එහෙම කෙරුවේ කියලා හේතු කර්ම කියේ. ඉතින් බුද්ධ ආගමේ කියනවා මේ චන්ද රාගයක් Taman කරන විනිශ්චයක් සාධාරණීකරණය කරන්න අපි චන්ද රාගයෙන් යුක්තව කටයුතු කරනවා. මේක ඉතින් අමාරුයි තේරුම් අරගන්න. මම බයිලාවක් කියන ඒකට තේරෙනවා. ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කියන්න කරුණු තියෙනවා නැත්නම් හදලා කියනවා. මේක තමයි වැඩිහිටියාගේ මනස. කරන්න ඕනේ බයිලාව කරනවා. කරලි වෙලා ඝාටනක පොයි කයින් අහුවා මොකද ඔක ඝාටනක කියලා මම මේ තනකොළ ටිකක් කපන්න ගියා. කොයිද ඔක ගහේ තනකොළ ඒක නෙවුන්නේ බහින්නේ. ගහේ තියෙන තෙලිජ්ජ. නැගලා බහිනකොට කියන්නේ මම මේ තනකොළ ටිකක් කපන්න ගියා කියලා. ඕනම කෙනෙක් කතා කරනකොට යට තියෙන ෂටගතිය බලන්න. කරලා තියෙන ගඩප්පුලි වැඩක්. හැබැයි දෙන කාරණාව හම්ම තෙල් ගෑවිලා කොහොම ඔපේට ඉන්න කාරණා කියලා මේකට කියනවා රීසනින් කියලා. අපි අපි කරපු වැරදි වැඩ සමාජයේ ඉදිරිපිටදී අපි ඒක ආවරණය කරගන්න ගතියක් තියෙනවා. මේක බුදුහාමුදුර ඉස්සරහා කරන්න බෑ. බුදුජානනාංශයේ අනාවරණීය ඥානයක් තියෙනවා. ඒක නිසා බුදුජානනාංශ ඉස්සරහට ගිහලා අපි මේක කරන්න බෑ. ඒ නිසා අපි බුදුහාමුදුරන්ට කැමති නැහැ. අපි කැමති මේ සාමාන්‍ය අපිච්චක බજાર කියන කට්ටියද? මොකද බෝලේ දාලා බස්ස ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කොයි වෙලාවක හරි බුදුන් ඉදිරි පිටට යන්න වුණොත් කවුද අර චින්චමානි කාට වෙච්ච දේ වෙනවා. අර තියෙන දරු ගැබ හැලෙනවා. ඉතින් ඒක නිසා අපි කැමති නෑ සත්පුරුෂෝ ගාවට යන්න. මොකද සත්පුරුෂයන්ට පේන්න ඉඩ තියෙනවා අපි කියන දේ. අපි හරි කැමති අසත්පුරුෂයොත් එක්ක ඉන්න. ඒ නිසා කියනවා අපි අලිපන්තික නායකත්වයට වැඩිය බලු අලුකන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තික නායකත්වයට හරිය කැමති අපි. කලියොත් එක්ක ඉන්න යනවා ගිහලා ඒකේ තියෙන සමාජිකත්වයට වැඩිය බලුපන්තික නායකත්වය ඉල්ලනවා. ඉතින් මේ කටයුත්තේදී අපි කොහොමද චන්ද්‍රාගයේ විසින් මෙහෙවන්නේ? එහෙම නැත්නම් මේක දැනගත්තට පස්සේ මේකේ තියෙන ෂට මායාවී ගතිය දැනගත්තට පස්සේ එකෙන් ගැලවෙන්න කටයුතු කරන අවංක එහෙම නැත්නම් අහිංසක කෙනෙක් ගැන හිතනද ඒක පියවර හතරකින් ඇවිල්ලා තියෙන නිසා මේක ගලවන එක ලේසි නෑ. අපි දන්නවා තණ්හාව නිසා පරිේෂණ කරනවා පරිේෂණ නිසා ලාභ ලැබෙනවා ලාභ නිසා විනිශ්චය කරනවා අපි ගත්ත විනිශ්චය සාධාරණීකරණය කරන්න දහසකුත් එකක් බොරු කියන එක බොරුවක් වහන්න බොරු 1000ක් කියන මෙන්න මේ ගතියට ගියාට පස්සේ යෝගාවචරයට ඇත්තටම හවුහරණක් නැද්ද මෛත්‍රී බුද්ධ සාසනය එනකන් එතන මේ බුද්ධ ශාසනයේදී මේක දැනගෙන Tamange අහිංසකකම, නිර්ව්‍යාජකම දැනගෙන අපිට මේක ටික ටික මේ චන්ද රාගය එන වෙලාවේදී ඒක වළක්කලා අපිට අහිංසකම මතු කර ගන්න පුළුවන්ද කියලා බැලුවොත් ඒක අපේ භාවනා ජීවිතයට අදාළ වෙනවා. ඉතින් ඒක නිසා චන්ද රාගයක් අපතුල ක්‍රියාත්මක වෙන්නේ නම් අපි ඔය සැපට දුකට කැමති වෙන ගතිය තමයි. බුදුජානනාංශය ඒක පළවෙනියෙන්ම අතහැරිය යුතු ධර්ම දෙක විදිහට පෙන්නනවා. ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා. පැවිද්දකු විසින් භවනා කරන කෙනෙක් මෙන්න මේ අන්ත දෙක සේවනය කරන්න එපා. කාමසුකල්ලිකාන යෝගයයි අත්තකිලමතාන යෝගයයි. ඉතින් අපි යෝගට සැප දුක කියනවා, මනාපමනාප කියනවා, ජය පරාජය කියනවා, යසස ආයස කියනවා. ඉතින් ඔය අන්ත දෙකට ගොඩක් නම් තියෙනවා. අර සාමාන්‍ය ක්‍රමේ තමයි කාමසුකල්ලිකාන යෝගයත් අත්ති කිලමතාන යෝගියත් අත්ති කිලමතාන කියලන්නේ කයට අනවශ්‍ය වද දෙන්න ගිහිලා සර්වචනහන්සේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා හය අවුරුද්දක් දුෂ්කර වත පිරුවා ඒ ටික කරලා වැඩක් නැහැ. අපි කරන එකේ ප්‍රශ්නයක් නැහැ මේ බුද්ධ හංකුරයන් වහන්සේ මේ දසපාරමිතා පරිච්ච මහ බෝසත් වහන්සේත් මේක කෙරුවා අවුරුදු 6ක්. පස්සේ කිව්වා කරන්න එපයි කියලා. ඒ නිසා හුඟ දෙනෙක් තාමත් ඒක කරනවා. ඉන්දියාව විතරක් නෙවෙයි ලංකාවෙත් කරනවා. එහෙම නැත්නම් කාමසුකල්ලි අනුයෝගයට වැටෙනවා. මෙන්න මේ දෙක නම් ගැලවෙන්න ඕනේ. එහෙම නැත්නම් මේ දෙකෙන් නම් ගැලවෙන්න ඕනේ කියලා ඉතින් බුදුජානනාංශිකට අපිට ප්‍රතිපදාවක් පෙන්නනවා. මධ්‍යස්ථ අරමුණකට හිත දාන්න කියනවා. රාගේ දනවන්නෙත් නැති, මෝහේ දනවන්නෙත් නැති මධ්‍යස්ථ ප්‍රත්‍යක්ෂණය කළ හැකි නැවත නැවත ලැබෙන නොමිලේ ලැබෙන අරමුණකට හිත දාන්න කියනවා. ඒක තමයි අපි මේ රූපාරම්මණයකට හිත දානවා කියලා කියන්නේ. ඉතින් මම ඒක ගොඩක් කියන්න යන්නේ මොකද ආපු දවසේම අපි කමටහන් දෙනවයි කියලා ඕක තමයි කරන්නේ. විවේකයක් ලැබුණොත් වාඩි වෙන වෙලාවක විවේකයක් ලැබුණොත් සක්මන් කරන වෙලාවක කයට හිත දාන්න. කය අපට නොමිලේ ලැබෙන ප්‍රත්‍යක්ෂණය කළ හැකි නිතරම අපි ළඟ තියෙන ආතමුණක්. ඒකේ එහෙම නැත්නම් කය කියන එකේ අපි ගත්තොත් ඉරියව්ව කියලා ඒ ඉරියව්වට ගියාට පස්සේ ඉඳගෙන ඉන්න ඉරියව් වෙන ඕක ඇතුළේ තියෙන ආස්වාද ප්‍රසවාසයේ අර අතිරේක ලාභයක් විතර ගන්න පුළුවන්. පිම්බීම හැකිලිම අතිරේක ලාභයක් විතර ගන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් කියන්නේ යත යතාවා කායෝ පනීතෝති තත තතනම් පජාන. යම් යම් ආකාරයකට කය පිහිටන්නේ ඒ ඒ ආකාරයට දැනගන්න. එතකොට කවදාකවත් අත්තිකිලමතාන යෝගයට යන්නේ නැහැ. කවදාකවත් කාමසුකල්ලි කාමකට යන්නේ නැහැ. ඒ නිසා කයෙහි හිත පවතින හැම චිත්තක්ෂණයකම අපි අන්ත දෙකෙන් මිදිලා. අපි සක්මන් කරනකොට පොඩ්ඩක් දැන ගැනීම සඳහා කියනවනේ සක්මන් කරනකොට ඉඳගෙන නොවේ ඇවිදිනවා කියන ඊටියවට දාන්න. ඒකේ යාළු වුණොත් ඉරියව්වේ හිත හිටියොත් මේ වම මේ දකුණ කියලා අතිරේක ලාභයක් ලැබෙනවා. ඒකත් තව ඉදිරියට ගියොත් මේ එසවීමේ මුලැමැදාග මේ එස යැවීමේ නැත්නම් වමේ මුලැමැදාග දකුණේ මුලැමැදාග කියලා අපිට අර තවත් ඇතුලෙන් ඇතුලට යන්න පුළුවන්. හැම එකෙම සිද්ධ වෙන්නේ ඇවිදින ඉරියව්ව. ඉතින් ඒක දිගේ යන්න යන්න අපිට අර චන්ද රාග ඒව නැත්තම් කියන කාමසකල්ලි කාණ යෝග අත්තිකිලමත අනියෝගේ වෙනුවට ධාතු මනසිකාරය දිගේ ගැඹුරකට යන්න පුළුවන්. ඉතින් මෙතන ඉන්න පිළිසිට ඒක මම මේ නිදර්ශනයක් වශයෙන් කියනවා මිසක් ඉන් ඉදිරියට විස්තර කරන්න ඕන කමක් නැහැ. දැන් මෙහෙම අපි හිතමු සක්මනේ යන කෙනෙක් ඉන්නවා. නැත්තම් පරියන්කේ ඉන්න කෙනෙක් දන්නවා එයාට හොඳටම විශ්වාසයක් තියෙනවා. මගේ හිත තැබිය යුත්තේ මෙතන කියලා. එක්ක ඉරියව්වේ එක්ක ආස්වාද ප්‍රසආසේ එක්ක බිම්බි මැගිලේ මොකේ හෝ රූපාරම්මණයක සක්මන් කරන කෙනා දන්නවා ඉරියව්වේ හෝ වම දකුණේ හෝ ඔසවන යවනවා තබනවා කියලා. දැන් මේ කියන කුසල ඡන්දයේ දීෙද්දී කොච්චර හිත පිට යනවද? මේ නික්ලේශී අරමුණක්. නොමිලේ ලැබෙන අරමුණක් ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණක් තිබියදී අපේ හිත කොච්චර පිට යන්නේ මොකද ඡන්ද රාගය නිසානේ. එතකොට චන්දරාගෙද දිනන්නේ නැත්නම් මේ උදාසීන අරමුණද කියලා බැලුවොත් එක්කෙනෙක්වත් අත උසලා කියන්නේ නැහැ මට පටන් ගත්ත වෙලේ ඉඳලා ඉවර වෙනකම් මගේ හිත අර උදාසීන අරමුණේ තියන්න පුළුවන් කියලා. උත්සාහ කරනකොට එන්නේ එන්නේ එන්නේ ජයග්‍රහණ වැඩි වෙනවා. නමුත් කොච්චරක් පිටපයින්වද? එතකොට පැහැදිලියම නික්ලේශී අරමුණක් තියෙනවා. නොමිලේකට යන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ පැහැදිලිවම ප්‍රත්‍යක්ෂණය කර බලන්න පුළුවන්. ඒ තියෙද්දී අපේ හිත මේ নানা අරමුණු දිගේ යන්නේ. අබිනතං චිත්තං රාගානුපතිතං සමාධිස පරිපන්තෝ කියලා දන්නෝ හිත අබිනත තැන් වලට දුවනවා. රුචි රුචි තැන් වලට දුවනවා. මේක ගත්තොත් චන්ද්‍රාගය කියලා. එහෙනම් අපි ඒකට විනිශ්චය කරලා තියනවාද? ඇත්තටම අපි විනිශ්චය කරලා තියෙන්නේ මූල කර්මස්ථානයේ ඉඳ. අපි විනිශ්චය කරලා තියෙන්නේ මධ්‍යස්ථ අරමුණේ. එතකොට මේ මේ තියෙද්දි අපේ හිත මේ කැලියට කඩාගෙන ඇදගෙන යන වල්ලස්සෙක් වාගේ මේ නානා අරමුණු વિશે යන්නේ කලින් ගත්ත විනිශ්චය. මුළු සංසාරේ පුරාවටම අපි ප්‍රාර්ථනා කරලා තිනවා දාන ආදී කුසල කර්ම කරලා අනේ මට හොඳ දේවල් දකින්න ලැබේවා. හොඳ සද්ද අහන්න ලැබේවා. හොඳ ගන්ධ රස පහස ලැබේවා. ඉතින් මේ ආතාවට අර කලින් ගහපු කොක්කට මේ මධ්‍යස්ථ අරමුණ වෙන්නේ හරිම නීරස. හරිම ඒකාකාරී. හරිම කම්මැලි. නිදිමත කරවන සුළු එකක්. ඒ වෙනුවට බාහිරේ තියෙන අරමුණ හරිම රසයි. හරි වර්ණවත්. හරි කර්ණ රසායන සංගීත. නාසයේ පිනවන සුවඳ. දිව පිනවන රසමසවුලු. කයේ විවිධ ඉරියව්. හිතට විවිධාකාර හිතවිලි. ඉතින් අපි මෙව්වට හිත යනකොට හිතනවා මේක මෙතනම ඉඳගෙන ඉඳලිවලා ඉරියට්ලා කච්චල් වෙලා තියෙන්නේ අච්චාරු දැම්මා වගේ. ඊට වඩා කොච්චර ලේසිද ලස්සන රූපයක් නැත්නම් හිතාගෙන බලන එක. රූපයක් තියෙනවා නම් බලන එක. එහෙම නැත්නම් සද්දයකට හිත යන්නේක. එහෙම නැත්නම් ගන්ධ රස පහසකට හිත යන්නේක. එතකොට මිටි තැනෙන් වතුර බැසයේ හිත යන්නේ චන්ද්‍රාගයට නේ. අර මධ්‍යස්ත වූ උදාසීන වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි වූ මේකට බුදුරජාණන් සඳහන් කරන්නේ අශෝකං විරජං ඛේමං කියලා. ශෝක නොකරන රජස් නැති ക്ഷേම භූමියක් පෙන්වලා දීලා තියෙද්දි අපි ඒ සඳහාම සිල් අරගෙන ඒ සඳහාම දවස ගෙවලා ඒ සඳහාම වෙන තැනකට ගිහිල්ලා ඒ වගේම අරමුණු ඇති කට්ටියක් එක එකට හිටියා අපි හිත කොහොමයි මේ විවිධ වර්ණ රස ගඳ වලට යන්නේ අපි කලින් අරගෙන තිබුණෝ ඇබ්බැහියට ගත්ත චන්දරාගය ඉතින් ඒ නිසා විනිශ්චයක් නම් කරලා තියෙනවා හැබැයි මේ ආත්මේ නොවෙන්න ඉඩ තියෙනවා පෙර ආත්මවල පින් කරපු ලොකු විනිශ්චයක් වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් කරපු අකුසලයක් වෙන්න පුළුවන්. ඉතින් මේ යෝගාවචරයා මේ ඒ පෙර ආස්මල ගත්ත විනිශ්චයක් නිසා හෝ මගේ හිත අසුචිත අදින බල්ලෙක් වාගේ බලුකුණක් කන්න හදන කබරේක් වාගේ මෙච්චර මේ පිරිසිදු අරමුණක් තියදී පිට යන්නේ කොහොමද කියලා द्वेष නොකර හොයා බැලුවොත් මට ඇත්තටම ඕනකමක් තියනවද ඒ ජරා අරමුණට යන්න නැහැ. එහෙම තියෙද්දි කවුද මේ මෙහෙවීම කරන්නේ? මේක කාගේ න්‍යාය පත්‍රයක්ද? මමම ගත්ත විනිශ්චයක්ද? එහෙම නැත්නම් පිට කෙනෙක් ගත්ත විනිශ්චයක්ද? ඉතින් මේකට බුදුහාමුදුර අදහන් නැති කට්ටිය කියන දෙයයන්ාංශික විනිශ්චයක් කියලා. ඒක සර්ව බලධාරී සර්ව ව්‍යාපී දෙයයන්ාංශිකින් අපිට වළක්වන්න බෑ. ඒක දෙයියන්ගේ මන අපේ. ඉතින් ඒගොල්ලෝ භාවනා කරන්නේ නැහැ. මොකද භාවනා කරලා දෙයියෝ නිවන් දක්කන්න වැඩ නැහැ. බුදුජානක කියන උඹේම විනිශ්චයක් කියලා. අපි කොහොමද මේ ගැටේ ගහගන්නේ? අපි කොහොමද දැනගන්නේ මේක මා විසින්ම ඇබ්බැහියට පුරුද්දට කලින් ගත්ත විනිශ්චය. ඉතින් මේකට ද්වේෂ කෙරුවොත් වැඩේ හරියන්නේ අන්නේ ඒ විනිශ්චය දැනුත් සමහරට අපි ගැනිනවා. කලිමුත් ගණ්ඩ ඉඩ තියෙනවා. ඒක නිසා තරහ නොවි මේ හිත පිට යන්නේක සත්‍යයක්. හිත පිට ගියාට පශ්චාත්තාප නොවි බලපන් නිතර නිතර හිත පිට යන්නේ මොකටද කියලා. මගේ හිත පිට යන්නේ සද්දවලටද? තමන්ගේ හිත පිට යන්නේ හිතවිලි වලටද? තමන්ගේ හිත පිට යන්නේ වේදනාවලටද? තමන්ගේ හිත පිට යන්නේ මවන ලද චිත්ත රූපවලටද? එහෙම නැත්නම් අතීත හීනවලටද කියලා බැලුවොත් අන්නේ හිත ඇදිලා යන කාරණේ නැත්නම් අපේ හිත කෙලසෙන කාරණේ අපේ අතීත විනිශ්චය අහුවෙනවා. මේකට සයිකෝ ඇනලිසිස් කියලා කියනවා. එනිසා මානසික විග්‍රහයක් කියලා කියනවා. ඉතින් මේකෙදී බුදුරජාන් වහන්සේ වෙනමම පිටකෙනෙක් දෙන්නේ අපට අපේ මානසිකත්වය විස්තර කරන ඒ උපදේශනයක් Tamandම දෙනවා. සත්‍ය ආරහා මතක් කරලා කියනවා ඔබ දාසිනාරමුට හිත දාන්න. ඒක හොඳට සුද්ධ කරගන්න. ඉඳගත්තාම කොයිද හිත තියන්න ඕනේ. ඇවිදිනකොට කොහෙද හිත තියන්න ඕනේ. බත් කනකොට කොහෙද හිත තියන්න ඕනේ. නානකොට කොහෙද හිත තියන්න ඕනේ. කතා කරනකොට කොහෙද හිත තියන්න ඕනේ ඒක හොඳට අහගන්න. ඒක කර්මතා දේශනා කියලා කියනවා. අහගෙන බලනද ඒක නික්ලේශී වුණාට ඒක නිර්මල වුණාට ඒක අපේ ക്ഷേම භූමිය වුණාට මේ ඇද්දගෙන යන හැටි කක්කාවට එතකොට බලන්න වැඩියෙන්ම අදින්නේ කොහටද කියලා. ඒකේ ලතාවක් තියෙනවා. ඒකේ ආරයක් තියෙනවා. අන්නේ ආරය භාවනා කරනකොට මගේ හිත වැඩිම යන්නේ අයවල් එකට කියලා වාර්තා කරන්න පුළුවන් නම් ඕන තරම් බෙහෙත් තියෙනවා. උඟ දෙනෙක් කරන හිත පිට යන වෛර කරනවා. එහෙම නැත්නම් හිත පිට යන කාණේ දැක්කත් වසංගනවා. එතකොට අපි ඡන්දේ දෙන්නේ කාම ඡන්දෙටම තමයි. අපි යටි නූලෙන් උදව් කරන්නේ අර අපි කඩප්පුලිකමට. මේ නිසා සරුවච්චන් වහන්සේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය මතක කරනකොට කියනවා ඉස්සල්ලාම අපට කියනවා පුළුවන් තරම් හිත අනොප්පන්නාන පාපකාණං අකුසලාණං ධම්මාණං න උපාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. ඒකට ඡන්දේ තමයි මුල් වෙන්නේ. කැමැත්තක් ඇති කරගන්න ඊගාව චිත්තක්ෂණේ කෙලෙසෙන්නේ නැති වෙන විදියට. නෝපන්න කුසල් නොයිපද වීම පිණිස හැකි ප්‍රමාණයෙන් බලන්න අරමුණේ හිත තියාගෙන උදාසීන අරමුණේ නොමිලේ දෙන අරමුණේ ප්‍රත්‍යක්ෂණය කළ හැකි අරමුණේ රූප අරමුණේ අපි ඒකට කුසල ඡන්දයක් ඇති කරනවා. මේ කුසල ඡන්දයක් ඇති කළ පමණින් එක සාක්ෂාත් වෙන්නේ නැහැ. නකෝපනේතම් බික්කවේ ඉච්ඡේව පත්තබ්බං කියලා තියෙනවා. මහනි කැමැති වෙච්ච පමණින් මේක ඉෂ්ට වෙන්නේ නැහැ. ප්‍රයත්න කරන්න ඕන. ඡන්දං ජනේති වායමති. වෑයමක් කරන්න ඕන. වෑයමක් කරනකොට තමයි තේරෙනවා ඊගාව චිත්තක්ෂණේදී මම ආස්වාසේ හිත තියෙනවා. ප්‍රසාදේනවා ප්‍රසාදේ හිත තියෙනවා. එවිදිනවනම් වමේ දක්න හිත තියෙනවා කියලා අපි දන්නවා. නිකන් කමටහන ගත්ත පමණින් හරියන්නේ. ඒකට වෑයමක් කරන්න ඕන. එතකොට අපි හිතමු කාට හරි පුළුවන් උණයි කියලා පියවරක් දෙකක් හුස්මක් දෙකක් අල්ලන්න ඒක ලොකු ධෛර්යයක් වෙනවා යාට. මට පුළුවන්. නිකන් දී ඇති ප්‍රශස්ත තත්වයටදී තප්පර දෙකක් නැත්නම් චිත්තක්ෂණ දෙකක් නැත්නම් හුස්ම වාර දෙකක් නැත්නම් සක්මන් පීවර දෙක තුනක් ගන්න පුළුවන්. එතකොට අර වෑයම සාර්ථක වෙනවා. ඡන්දන්ජය වායතු. එතකොට විරියන් ආරම්භදී ආට හිතනවා දැන් ඉතින් කැතපට ගහගෙන වැඩේ දෙන එකයි තියෙන්නේ. පුළුවන් තරම් හිත මධ්‍යස්ථ අරමුණේ තියෙන එකයි තියෙන්නේ. ඡන්දන්ජනිති වායමිති විරියන් ආරම්භදී චිත්තම් පක් ගන්නාති. දැඩි කර ගන්නවා මම කෙලස් කරලා තියෙනවා. අනික හැම පෘථග්ජනෙක් වගේම නම් සරුවචනාංශ කෙනෙක් ලෝකේ පහළ වුණා. උන්වහන්සේ ධර්මය දේශනා කළා. ප්‍රතිපදාවක් දුන්නා. මම උත්සාහයක් කරා දැන් මට චිත්තක්ෂණයක් දෙකක් හුස්මක් දෙකක් පියවරක් දෙකක් තියන්න පුළුවන්. ඒ නිසා මම දැඩි කරලා හිතා ගන්නවා කෙලෙස් වලට තැන දෙන්නේ මම මේ අහුවෙච්ච පැලිරි දිගේ මේ පුළුවන් තැන දිගේ වඩන්න ඕනේ කියලා. එතකොට මේ තිත දැඩි කරගන්න ඉස්සෙල්ලා චන්දන් ජනේති වායමති විරියං ආරබති කියන තුම්පොලකදී තමන්ගේ කුසල ඡන්දය ඉදිරියට ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ කරගෙන යන වෙලාවේදී කාමච්ඡන්දේ පැත්ත කරලා බලන ඉන්න. බලන ඉන්නේ සමහර විටක අපි දැඩිසෙස හුස්ම 3-4 යනකොට හුස්ම එපා වෙලා, කම්මැලි වෙලා, නීරස වෙලා වෙන තැනකට යන් කියලා හිත යටින් පොඩි කිචුකැවිල්ලක් එනවා. පොඩි ආසාවක් එනවා දන්නේම නැතුව පයින්නවා. එතකොට එයා ඉන්නේ සමතුලනයක ඉන්නේ දැන් මේ පැත්තෙන් කුසල ඡන්දේ තියෙනවා මේ පැත්තේ කාම ඡන්දේ තියෙනවා. එයා දන්නවා අර දැඩි පග්ඝා වීරිය නැත්තම් හිත නිකම්ම කාමච්ඡන්දයට යනවා. ඒ නිසා පුළුවන් තරම් උත්සාහයක් ගන්නවා. අර තමන් ඇති කරගත්ත පොඩි අත්දැකීමෙන් පුළුවන් තරම් කුසල ඡන්ද ප්‍රදේශය නතර කරන්න නැත්නම් ආරක්ෂක භූමිය ඇතුලේ හිත පවත්තන. ඒකට අපි කියනවා ගෝචර අජත්ත භූමියේ හිත පවත්තනවා කිය. ඉතින් ඒකට එක පාරට හිත දන්නේම නැතුව පැදුරටත් නොකියපයින්. පෙන්නට පස්සේ කරන්න තියෙන්නේ පන්නට ගිහිල්ලා අමාරුවේ වැටෙන්න ඉස්සෙල්ලා ආයෙත් ගෙනල්ලා ආරක්ෂක භූමියේ හිත තියන්න ඕනේ. නැවත නැවතත් තියන්න තියන්න යාට තේරෙනවා පිට යන එකට කනගාටු වෙන්න එපා. පුළු පුළුවන් ප්‍රමාණයට Taman කලින් යෝජනා කරගත්ත ඇසුරු කරපු මූල කර්මස්ථානයට ගෙනත් යන්න ප්‍රශ්නයක් නැහැ. පශ්චාත්තාප වුණොත් බෑ. මේ ලස්සන කතාවක් බුදුජානහන්සේ සකුණග්ගේ සූත්‍රයේ මතක් කරලා දෙනවා. කැටකිරිල්ලයක් Taman කුඹුරක හාපු සීසාන් ලද කුඹුරක පැටවු ටික පස් කැටයක් අත තියලා කියනවා එළියට යන්න එපා. මම කෑම හොයන ගමන් හිටපන් කියලා. එතකොට ඕකේ ඉන්න පුංචි කැටකුරුල්ලෙකුට පැටියෙකුට අම්මා නැති වෙලාවේ පොඩි ගායක් එනවා. ඌට හිතෙනවා මේ කමන්නේ අම්මා කිව්වට එළියට යන්න ඕනේ කියලා. ඌ ගිහිල්ලා බලනකොට ඒ හාන්ලද පස් කැටේ උඩ කෑම තියෙනවා. ඉතින් ඌට හිතෙනවා කැමටි හොයන කන්න කියනකොටම ඇවිල්ලා කුරුළු ගොයෙක් දැන් පියා කුස්සෙක් මෙයා ගහගෙන යනවා. ගහනකොට මාට කුරුළු පැටියා කියනවා මේක නම් තන්නේ කරන් මගෙන් බැරද්ද. අම්මා කියව දේ ඇහුවනම් මට මේ දේ වෙන්නේ නැහැ කියලා මේ කුරුල්ලට බනින්නේ නැහැ. පියා කුස්සට බනින්නේ යකින තන්නේ කරන් මගෙන් බැරද්ද. අම්මා කියව දේ ඇහුවා. ඒකට පියා පියා කුස්ස අහනවා මුගෙන්. තෝ හිතනවාද තෝගේ අම්මා කියන දේ ඇහුවයි කියලා මගෙන් බේරෙන්න පුළුවන් කියලා. තෝගේ අම්මා කියන දේ හිතත් මන් තෝ අල්ලනවා. එහෙනම් ඕන මන් නිදහස් කරන්න පුළුවන් නම් ඵලයන් කියලා. ඉතින් ආපහු එනවා අර සීසාන් ලද කුඹරට ඇවිල්ලා කැටේ යට වෙලා හැංගිලා ඉන්නවා. ඉන්නකොට ආය ගායේ නමුට. ආයෙත් හිතෙනවා කැටි උඩට යන්න ඕනේ කියලා. හැබැයි මේ සැරේ යන්නේ අවදියෙන්. මේ සැරේ යන්නේ සූදානම් මනසෙන්. මේ මේ පියාකුස් ඇවිල්ලා ගහනකොට කොයි වෙලාවෙ ගහයිද දන්නේ නැහැ කියලා. ඉතින් මෙයා ඒකුඩ පෙන්කලකල ඉන්න වෙලාවේ පියාකුස් ආයෙත් එනවා. ඊ වේගෙන් එනකොට මෙයාට තේරෙනවා දැන් මෙයා එනවා කියලා එකපාරට කැටේ ඇස්සට ගිල්ල හැංගෙනකොටම අර පියාකුස්ස ආපු වේගෙට පපුව වැදිලා පස් කැටේ මැරලා යනවා. දැන් යෝගාවචරය හරියටම අර දෙවෙනි සැරේ පියාකුස්ස ගහන්න එන වෙලාවේදී මේ ඉන්න කැටකුරුළු පැටියෙක් වගේ මම දැන් මූල කර්මස්ථානයේ ඉන්නවා. එහෙනම් අපි ගෝච රාජ්‍යත්ව භූමියේ ඉන්නවා. ඉන්නකොටම හිත පිට යනවා. පිට යන කියලා කියන්නේ පියාකුස්ස ගහගෙන යනවා. ඒ වෙලාවේ එයා දැනගෙන පශ්චාත්තාපේලා වැඩක් නෑ මේක ඇත්තටම මෙච්චර බුදුන් පහල වෙලා අපිට කමටහනක් දීලා මෙච්චර පිසුදු තනක් නහයට තියෙද්දි හිත පිට යනවා කියලා කක්කාවට ගියයි කියලා කෙලෙසට ගියා කියලා පශ්චාත්තාප නොවි හිතියොත් ඊටාමසි අසීරුමාරු අවස්ථාවක් මම කතා කරන්නේ. එයාට හිතා ගන්න පුළුවන් මගේ හිත සද්දකට ගියත් වේදනාවට ගියත් හිතවිලට ගියත් තාම ආනාපානේ තියෙනවා. මට බැරිද මේ සද්ද වේදනා හිතවිල්ල මැද ආනාපානට එන්න? නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්වට එන්න කියලා බැලුවොත් බැරි කමක් නැහැ. මෙතන තමයි කාමච්ඡන්දය අතහැරලා කුසල ඡන්දයට ඡන්දේ දෙන තැන. අපි හිතමු භාවනා කරනකොට හිතවිල්ලකට හිත යනවා ප්‍රශ්නයක් නැහැ. හිතවිල්ල ඉන්නකොටම Taman දන්නවා ඉන්නේ අනතුරුදායක තැනක් කියලා. දැනගෙන යා බැලුවොත් මේ හිතවිලි ASCII මම ඉඳගෙන ඉන්න බව මට වටා ගන්න පුළුවන්ද කියලා. සමහර විටක පුළුවන් වෙනවා. සද්ද ඇහෙද්දිමත් දන්නව හිත පිට ගිහිල්ලා. දැන් අමාරු වෙටලා ඉන්නේ. මගේ හිත තියන්න බැරිද ඉඳගෙන ඉන්න එකේ. බැලුවොත් පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. වේදනාවල ඉඳද්දිත් පුළුවන්. අන්න එහෙම ආවොත් එයා ඊගාව සැරේ හිත පිට ගිහිල්ලා ගොඩක් රස්ති අදු ගහන්න ඉස්සෙල්ලා ගොඩක් කෙලස් උපදවන්න ඉස්සෙල්ලා යන්නකොටම අල්ලගන්න පුළුවන් දක්ෂතාවයකට ඇති වෙනවා මේකට කියනවා යෝනිසෝමනසිකාරය කියලා. ඒක වැටිලමයි හැදෙන්නේ. අත්තරද්දෙන්මයි හැදෙන්නේ. පිට යන එකට පශ්චාත්තාප වෙන්න එපා. කොහොමද ගිනල්ලා ආපහු අරමුණේ අර උදාසීන අරමුණේ හිත තියන්න. අන්න එදාට තේරෙනවා Tamande අමාරුවේ වැටුණයි කියලා ඉසాత බැඳගෙන නඩන්න කෑ ගහන්න පටන් ගත්තොත් අපි වේරණ කවුරක්වත් නැහැ. අමාරුවේ වැටලා තියෙද්දිත් ඕනේ නම් ඉඳගෙන ඉන්න බව, ඇවිදින බව දැනගන්න පුළුවන්. ආන්න මෙහෙම කරගෙන යන වෙලාවේදී මේ යෝගාවචරයට විශ්වාසය ඇති වෙලා ගියාර කමන්නේ මං ආපහු ගෙනත් තියෙනවා. හිත පිට යන එක නෙවෙයි පශ්චාත්තාප වෙන්නේ. මම ආපහු උනන්දු බලන්න කියලා තියන්න කියලා බැලුවොත් ඔයගොල්ලෝ හිතනවට වැඩිය පුදුමාකාර හැකියාවක් තියෙනවා හිතේ. ඒකේ බුරුමේ පණ්ඩිත් ස්වාමීන් අපවත් වෙන්න ඉස්සලා කියනවා අපි හිතනවට වඩා අපි හිතනවට වඩා සතිය ඉතාමත්ම ක්‍රියාශූරයි. අපි සතියට පොඩ්ඩක් මතක් කරන්න ඕනේ කලබල ගැන කලබල වෙන්න එපා. අපා මූල කර්මත්තාන්නේ. හිතා ගන්න බැරි තරම් ඉක්මනට එන්න පුළුවන්. අපි හිතමු දැන් මේ දක්ෂතාවයේ තියෙද්දි මේ යෝගාවචරය දැන් අරමුණේ නැවත නැවත මූල කර්මත්තාට ගෙනල්ලා මූල කර්මත්තාට විපරිණාමය බලලා හොඳට අරමුණ ගෙවම් කරයි කියලා. මූල කර්මත්තාට දක්ෂ වෙලා නැවත නැවත ගෙනත් තියලා එනේන වෙලාවේ වතා මූල කර්මත්තාන දිහා බලලා දැන් අපිට පේනවනම් හිත පිට යෑම අඩු වෙනවා මූල කර්මස්ථාන විස්තර වැඩි වෙනවා. ආන්න එහෙම ගිහිලා දැන් යෝගාවචරය තනි තලාවක් වගේ තැනකට යනවා. අවකාශයක් වගේ තැනකට යනවා. එයාට පොඩි ඉස්පාසුවක් ලැබෙනවා. අර ධර්ම රණ්ඩු කරන දෙයක් නැහැ. ඔහොම ඉන්නකොටත් එimhe කියන්නේ උපදින උපදින කෙලස් ඒ ඒ වෙලාවේ යටපත් කරන ගෝචරාජ්‍යත් භූමියේ හිටියත් මේ යෝගාවචරයට අමාරුකම් මතුවෙන වේදනාවෙන් සද්ද වලට අදින ගතියක් එනවා. හිතවිලි වලට අදින ගතියක් යනවා. මේක සාමාන්‍යයෙන් අපි භාවනා ලෝකේ කියන්නේ මූල කර්මස්ථානයේ සියුම් වෙන්න වෙන්න වෙන්න හිතවිලි වැඩි වෙනවා වගේ තේරෙනවා. මූල කර්මස්ථානයේ සියුම් වෙන්න වෙන්න පුංචි සද්ද පවා බාධා කරනවා වගේ තේරෙනවා. මූල කර්මස්ථානයේ සියුම් වෙන්න වෙන්න කයේ පුංචි වේදනා පවා යෝගාවචරය කුප්පණ ගතිය වැඩි වෙනවා වගේ පේනවා. දැන් මේ යෝගාවචරය ඇත්තටම එනේන චිත්තක්ෂණේ පුළුවන් තරම් ගෝචරාජ්‍යත් භූමියේ හිත තියෙනවා. ඒත් එක්ක සද්ද ඇවිල්ලා එක්ක වේදන ඇවිල්ලා හිතවිලි ඇවිල්ලා කරදර කරනවා මොකද අර හිත ප්‍රනීත නිසා වනමුකේ පෑදුවා වගේ ප්‍රනීත නිසා පුංචි දේවල් පවා කරදර කරනවා අන්න එතනදී බුදුජානක කියනවා දෙවෙනි සම්මප්පදානේ ක්‍රියාවත් කරන්න මොකද්ද uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārabati cittaṁ paggannāti padahati මේ තරම් හිත නික්ලිෂී තැනක පැවැත්තුවත් පෙර කරන ලද කර්ම එnde ඉඩ තියෙනවා. කර්ම ශක්තිය හැටියට එයාට වේදනාවක් එnde ඉඩ තියෙනවා. එහෙම නැත්නම් සද්දකින් හිත කැඩෙන්න ඉඩ තියෙනවා. ඒ හිතවිල්ලකින් එnde ඉඩ තියෙනවා. ඒක මේ වෙලාවේ අදක්ෂකමක් නෙමෙයි. මේ වෙලාව ඇත්තටම අරමුණේ හිත තියෙනවා. නමුත් අර වටේ පිටේ තියෙන මොකක් හරි සද්දයකට හිත ඇදිලා යනවා. ඒ සද්දේ මේ නන්දාමාලිනීගේ සින්දුවක්. මං නන්දාමාලට කැමති. ඉතින් සින්දු ඇහෙනකොටම ආ මෙන්න වදේ ගිහිල්ලා සින්දුවත් එක්ක තමයි හිත තියෙන්නේ. එහෙම නැත්නම් අමරදේව. එහෙම නැත්නම් මයිකල් ජැක්සන්. ඉතින් කලින් ඇත්තට මේ කටියට අපි කැමති. හැබැයි දැන් මේ වෙලාවේ නෑ. නමුත් අර කලින් තියෙන ආකර්ෂණය නිසා මේ වර්තමානයේ හිත කෙලස් නැති වුණත් පුරාණ සම්බන්ධතා මත පුරාණේ අපේ තිබුණ රුචර්ජකම් මත මොකක් හරි එන්නේ තියෙනවා. ඒකට නන්දාමාලිට බැලලා වැඩ නැහැ. අපි කලින් ඒ සින්දු වලට කැමති වෙලා තිබිලා තියෙනවා. අමරදේවට බැලලා වැඩකුත් නැහැ. මොකද ඒ සින්දුවට මම කැමතියි. කොහෙන් හරි එන සද්දයකට අපි කිහිල සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙන්නේ දැන්ගත් විනිශ්චයක් නෙවෙයි. පෙර ආත්ම භවවල ඉතිහාසයේ අපේ මනාබමනාප තිබිලා තියෙනවා. ඒ නිසා මේ පුද්ගලයාට බනින්න නැතුව මගේ මනාපය මගේ හිත දැන් කෙලසන්නේ මේ පෙර කුසල් නිසා අතීත හිතේ ඇති වෙන කෙලෙස්වල. මේක අඳුනා ගන්න පුළුවන් නම් මාව කුප්පන්නේ මොකේද කියලා. මේක බුදුන් ඇර වෙන කාටවත් අඳුරන්න බෑ තමන්ම දැනගන්න ඕනේ. මෙන්න මේ විදිහට හිත සාමාන්‍ය කෙලෙස් නැති පරිසරයක හිටියත් අපේ ඇබ්බැහි නිසා කර්ම ශක්තිය නිසා අපේ උපනිෂ්ඨේ සම්පatti නිසා අපි සමහර පැති වලට අදිනවා. එහෙම නොඇදිය යුතුයි කියලා හිතන්න බෑ අපිට. මොකද ඒ තරම් කර්ම රාශියක් තියෙන ඒවට කියනවා මෝහ පටල කියලා. සංසාරේ පුරාවට අපි ඇවිල්ලා තියෙන මනාපමනාප සහිතව දැන් මේ වෙලාවේ මනාපමනාප නැති වුණාට අර සංසාරගත ඇබ්බැහි සංසාරගත පුරුදු එන්න පුළුවන් මේක දැනගන්න ලැබුණට සතුටු වෙලා ඒවට වෛර කෙරුවොත් හිත සම්පූර්ණ කැළඹෙනවා හිත ආකූල වෙනවා හිත කෙලසෙනවා කෙලස ගන්න නැතුව ඉන්නවයි කියන එක ලේසි නෑ එතකොට බුදුරජාණන් අපට පෙන්නනවා කර්මජ හේතු වෙන්න පුළුවන් චිත්තජ හේතු වෙන්න පුළුවන් උතුජ හේතු වෙන්න පුළුවන් කම්මජ චිත්ත උතුජ ආහාරජ හේතු වෙන්න පුළුවන් එතකොට ඒවා පෙර සතහන් වෙච්චි එහෙම නැත්නම් කලින් සැලසුම් වෙලා තිබුණ කෙලෙස් වෛර කරන්නේ නැතුව මේ වැඩියෙන්ම මගේ හිත ඇදෙන්නේ මොකේද කියලා බලාගත්තොත් අපිට හිතා ගන්න පුළුවන් අපේ කර්ම ශක්ති කොහොමද වැඩ කරන්නේ කියලා. මේක ඇත්තටම යෝගාවචරයටම කරගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. හැබැයි වார்த்தාව හරියට දෙනවනම් අහගෙන ඉන්න භාවනා කරපු ගුරුවරයෙකුට කියලා දෙන්න පුළුවන්. වැඩියෙන් හිතාදින්නේ සද්දවලටද වැඩි මෙහිතන්නේ වේදනාවලටද වැඩි මෙහිතන්නේ චිත්තජද කියලා ඔය ඒ වචන තුනම නෙවෙයි පාවිච්චි වෙන අපිට චරිත තුනක් තියෙනවා වේදනා චරිත සංඥා චරිත සහ සංස්කාර චරිත කියලා. රූපේ ගෙවම් කරාට පස්සේ රූප වේදනා සංඥා සංකාර විඥාන වල අපි යම් දවසක අපේ මූල කර්මස්ථානය වශී කරගත්තට පස්සේ නැත්නම් මූල කර්මස්ථානය ගෙවම් කරලා අපි ස්පාසු තැනට ගියාට පස්සේ සංඥා වේදනා චරිතය ඒ වේදනාව තියෙන තැනක් හොයාගෙන අදිනවා. මොකද යා සංසාරගතව ඒ වේදනාව තමයි යාව මෙහෙවන චරිතේ. සමාරු සංඥාව සංඥාවට සංවේදී. ඒගොල්ලෝ sannivedana ප්‍රශ්න යමක් කියන හැටි ඒව පිළිබඳව සුවිශේෂයි. එතකොට මේ පැත්තට එනවා. තව සංසාර සංස්කාර. සංස්කාර කියලා කියන්නේ මේ මේ තියෙන දේවල් සකස් කරන්න ඕනේ කියන එක. මේක හදන්න ඕනේ. මේක උපමට්ටම් කරන්න ඕන. මේක සංස්කරණය කරන්න ඕන. ඒකට මොනම දෙයකින් හරි ඒක හදන්න තියෙන ආසාව අර රූපයාගේ කෙනහිල්ල නැති වුණාට පස්සේ මේ චරිත තුන වේදනා චරිත සංඥා චරිත සංස්කාර චරිත කියලා අදිනු. මේවා ඉතින් නিত্য ඒකාග්‍ර දේවල් නෙවෙයි. නමුත් ඔය සංස්කාර චරිත තියෙන කෙනෙක් දුක් කරදර අරගෙන හරි කමන්නේ මේ තියෙන දේ සකස් කිරීමට පෙළඹෙනවා. ආලවට්ටම් දාන්න, උපමට්ටම් කරන්න, එෆිෂන්සි වැඩි කරන්න දඟලනවා. ඒක යා දකිත් නෑ අකුසලයක් විදියට. හැබැයි චරිත ලක්ෂණය. පෞරුෂත්ව ලක්ෂණය. ඉතින් කොහේ ගියත් යාගේ චරිතය තියෙන්නේ ඒ සකස් කිරීම. තව කට්ටියක් ඉන්නවා සංඥාව. ඒ කට්ටියට පේනවා මේ මිනිස්සුયો කතා කරනකොට කවදාකවත් අවංක නැහැ. හරියට කියනවනම් ඕන දෙයක් කරන්න පුළුවන් මේ ලෝකේ. හරියට කතා කරනවනම් ඕන දෙයක් කරන්න පුළුවන්. කෙරෙන්නේ නැහැ. ඒ නිසා මම මේ කට්ටියට කියලා දෙන්න ඕනේ කියලා එයා සංඥා බදා ගන්නවා. තව කට්ටියක් හිතනවා වේදනා වේදනා කියලා කියන්නේ සුඛ වේදනා හොයන්න ලෝකෙට සැප දෙන්න ඕනේ. මම පුළුවන් තරම් බහැලා අනික් අයගේ දුක නැති කරන්න ඕනේ. කරුණාවන්ත වෙන්න ඕනේ. මෛත්‍රී කරන්න ඕනේ කියලා වේදනා චරිත දඟලනවා. හැබැයි මේ ඔක්කොගෙම වෙන්නේ අර විවේකයේ හදාගත්ත සමතුලිතතාවයේ හදාගත්ත ස්පාසෝ හදාගත්ත චරිතේ භාවනා චිත්තක්ෂණය කෙලස ගන්න. ඉතින් ඒ විදිහට ප්‍රධාන කාමච්ඡන්ද ව්‍යාපාද වගේ කියන චෛතසික අයින් කරාට පස්සේ යට තව තියෙනවා සුකුම විතක්ක හයක්. ඒකට කියනවා කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක නැති කිරීම අපි කියනවා සාමාන්‍යයෙන් නීවරණ ඉක්ම වීම. එහෙම නැත්නම් කියනවා පරිඋත් ทาน කෙලෙස් අයින් කිරීම කියලා. පරිඋත් ทาน කෙලෙස් කියන තිරේ අයින් කරාට පස්සේ අපේ යට විතක්ක හයක් වැඩ කරනවා සුකුම විතක්ක, ඥාති විතක්ක. කියන්නේ අනෑදෑයන්ට සලකන්න ඕනේ කියලා. අමර විතක්ක, ලෙඩ නොවි ජීවත් වෙන්න ඕන. එහෙම නැත්නම් මම ඊට පස්සේ එළවලු විතරයි කන්නේ. මම හොඳට ව්‍යායාම කරනවා. මම චිකොන් කරනවා. මම ඔන්න පටන් අර ගන්නවා දිගේ. එහෙම නැත්නම් ලාභ සත්කාර පරිසංයුක්ත විතක්ක. මේක හොඳ ක්‍රමේ කාට කණහඩියක් කමටහන් දෙන්න පුළුවන් නම් කයක් හරි කඩා ගන්න පුළුවන්. ඉතින් කට්ටිය පටන් අර ගන්නවා මේ මේ වැඩින්ම ලාභ සත්කාර උපයන්න. එහෙම නැත්නම් අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක. මම මෙතෙක් කරන ගිය වැඩවලදී මම හරියට බැනුම් ඇහුවා. මීට පස්සේ නම් කවදාවත් ආයි කායිමත් බැනුම් අහන්න වැඩ කරන්නේ නැහැ කියලා අනවඤ්ඤත්‍ය පරිසංයුක්ත විතක්ක. එහෙම නැත්නම් පරාදුන්තයතාව පරිසංයුක්ත විතක්ක. මම නම් කොහොම හරි බුදුහාමරගේ ධර්මයේ තේරුම් ගත්තා. අනේ නොදන්න අයට කොහොමද අප්පා දැන් මේ භාවනා නතර කරලා ගිහිල්ලා කට්ටියට උදව් කරන්න පටන් ගන්න ඕනේ. එහෙම නැත්නම් ජනපද විතක්. ජනපද විතක් කියලා කියන්නේ මේ හිනෝට පත්තරෙත් නැහැ, රේඩියෝ එකක් නැහැ, SMS උත් නැහැ, මොනවා වෙලාද දන්නේ අපර රටේ. ඒ නිසා මේ ප්‍රවෘත්ති ටිකක් අහගන්න නැත්තම්. ඉතින් කවුරු හරි ළඟට ගිහිල්ලා හරි අහනවා. කොහොමද දන්නේ ඩොලර් එක මේ දවස්වල නැගලාද ෂෙයා මාකට් එක කොහොමද දන්නෙත් නැහැ, පෙට්‍රෝල් ගණන් ගිහිල්ලා දන්නෙත් නැහැ. මේ ජනපද විතක්ක ටික නැත්තම් ජීවත් වෙන්න බෑ. ඉතින් මේ හයම ලොකු සංහසේ ලියනවා නරක දේවල් නෙවෙයි. සාමාන්‍ය දෙමව්පියන් සලකනවා කිව්වහම ප්‍රවෘත්ති අහනවා කිව්වහම අනුන්ට උදව් කරන නරක දේවල් නෙවෙයි. නමුත් මේ කරන ලද පෙර කරන ලද අකුසල් අනුව ඇබ්බැහි අනුව මේ හදාගත්ත හිතේ පිරිසිදුව කෙලෙසෙන චන්දරාගය. බෞද්ධයෝ තමයි මේකට වැඩියෙන්ම අහුවෙන්නේ. වෙන ඕන කෙනෙකුට මේ කියලා දුන්නොත් තේරෙනවා. බෞද්ධර කවදාකවත් තේරෙන්නේ නැහැ බෞද්ධයා මේ මෙයාට කියන්නේ උපක්ලේශ කියලා. මේ භාවනා කර කර ඉන්න ගමන් අම්මට පණිවිඩයක් කරන්න හිතනවා. ලෙඩන වෙන්න හිතනවා. බැනුන් අහන්න හිතෙනවා. අරක කරනවා මේක කරනවා. ඒකෝට දන්නේ අර උපයාගත්ත පදනමේ වසුරු හෙලනවායි කියලා. කවුරු හරි කිව්වොත් නෑ ලිව්වොත් එහෙම කමටහන ගොව්ව කරන්න නෙවෙයි ළමයි මෙහෙට ආවේ මෙහෙට ආතේන භාවනා කරන්න කියලා. ඒකට ලොකු සාංශ කියනවා ගුරුන්නාංශ මට ඊර්ෂ්‍යයි. මම දියුණු වෙනවට කැමති නැහැ කියලා ගුරු හමුදු ගුරු ආම්තුරු පිළිබඳ වුණත් සැක කරනවා. ඒ නිසා මේ සුකුම විතක්ක ටික කපාගෙන අර උපයා ගන්නාද නූපන්න කුසල් නොයිපද වීමේ කොඩිය වට ගන්න නැතුව ඉදිරියට යන එක. උපන් අකුසල් ප්‍රහාණය කිරීම කියන එක මේ සටනේ ඊගාව පියවර. මේ දෙකම එකතු වෙච්චාම කියනවා සබ්බපාපස්සා කරණම් කියලා. අද බෞද්ධය සබ්බපාපස්සා කරණම් අමතක කරලා කුසල් කරන්න පින්කම් කරන්න පෙළඹිලා. එතකොට සාසනේ සම්පූර්ණ කරත්තේ ඉස්සරහට දාලා ගුණාපස්සට දාලා දෙයියන්නේ. එහෙම කෙනෙකුට කිව්වොත් වෙන්නේ නැහැ බුදුහාමරගේ පණිවිඩයේ තියෙන නූපන්න කුසල් නොයිපද වීමත් උපන්න අකුසල් ප්‍රහාණ කිරීමත් කෙරුවට පස්සේ තමයි නූපන් කුසල් උපදවන්න පුළුවන් කියලා. කිසිම බෞද්ධයෙක් පිළිගන්නේ නැහැ. බෞද්ධ නායකයෝ පිළිගන්නේත් නැහැ. ඒගොල්ලෝ කියනවා නෑ නෑ ඌව කරලා හරියන්නේ නැහැ. බින්දහම් කරන්න ඕන. සැදී පැහැදී හිට ගන්න ඕනේ. ඒ සාසනික කටයුතු කරන්න කියලා ඉතින් පිනට දහමට පෙළඹවනවා මිනිස්සු පෙළඹෙනවා. මේකත් විනිශ්චයක්. මේ විනිශ්චය නිසාම හිත කද්දාකවත් එකතෙන් වෙන්න දෙන්නේ මේක පිළිබඳව අපේ ලොකු ස්වාමීන් වහන්සේලා වගේ 1940 ගණන් වල 30 ගණන් වල භාවනා කරපු ස්වාමීන් වහන්සේලා එදා මේක කියන්න ගිහිල්ලා පුදුමාකාර බැනුම් ඇහිල්ලක් ඇහුවා. මේ ශාසනය නැති කරන්න හදන්නේ චාරිත්‍ර වාරිත්‍ර නැතුව පිටිපින් කන්නේ නැතුව මේ මොකද්ද කරන්න හදන්නේ කියලා. ඒ නිසා ලොකු ස්වාමීන් වහන්සේ ලියනවා ඒ විදර්ශනා පරපුර පොතේ මේ ඔක්කොම තියේදී Taman පවු නොකර සිටීම සඳහා භාවනාවේදීලා ඔය මොන්න පිං අදහසාවත් ඒක මේ චන්දරාගෙන් මෙහෙවර දෙයක් බව දැනගෙන ඒකත් කලින් ගන්නලද විනිශ්චයක් නිසා ආපු දෙයක් බව දැනගෙන මේකෙන් බේරෙන කෙනා මෙහාට රට්ටු භාවනා පිස්ස භාවනා පිස්සයි කියලා නමක් දානවා. යන්නේ යන තැන දොස් කියනවා කෙලපිරිච්ච padikkamakට තරම්වත් සලකන්නේ නැහැ කියලා ලියලා තියෙනවා. භාවනාවේදී මේ Tamange හිත පිරිසුදු කරගත්ත හිත ඔය එක එකනා කියන බයිල අහන්න යන්නේ නැතුව ඒක දිගට ඉස්සරහ කරගෙන යන්න පටන් අරගත්තොත් බෞද්ධයාමයි කොක්ක දාන්නේ. Tamangeම කිට්ටු ඉන්න අයමයි කොක්ක දාන්නේ. මේක ගලවන්න එහෙම නැත්නම් අඩු ගන්න මේක දැනගෙන කටයුතු කරන්න අපි හිතන තරම් ලේසි නෑ. ඒකට නටන කකුලේ ගෙජ්ජි කපන තරම් හැකියාවක් තියෙනවා. දී යටින් ගින්දර ගෙනියන තරමේ හැකියාවක් තියෙනවා. කඹේ ඇවිදින තරම් හැකියාවක් තියෙනවා. හැකියාව නැති කෙනෙක් නම් මම කවුරක්වත් දකින්නේ නැහැ. නමුත් ඒගොල්ලෝ හිතනවා මේ අතරමැද පින් දහන් ටිකක් කෙරුවට කමන්නේ නැහැ. ටිකක් ඔය යන ගමන් කාට හරි මේක කියලා දෙන්න හරි අනම්මනම් මේ සරක්කු වැඩ ඔළුවේ දාගෙන ඒකයි මේ භාවනාවේදී ඇති වෙන විනිශ්චය නිසා ඇති වෙන චන්දරාගය තියා ගත්තහම අත තියන්න බයයි කාගරි චරිතයකට. මොකද එයා තීන්දුව කෙරුවොත් එහෙම මේ ඔක්කොම කරනවා මම අරකට කරන්න ඕන කියලා අම්මා මුත්තා කිව්වත් අරින්න බෑ. බල්ලෙකුට කක්ක බෙට්ටක් කන්න ඕන වුණොත් එහෙම වළක්වන්නේ කොහොමද? ලණුවක දාගෙන හිටියොත් නම් ඌ ඉඳි. ලණුව ලියපු ගමන් මොකද වෙන්නේ? කෑවේ නැතත් ගිහලා කරලා හරි එන්න ඕන නැත්නම් ඌට ඉසේකක්වක් එනවා. ඒ වාගේ මේ සාසනේ වැඩ කළ පින්දහම් කරනවා කියන එක මම දන්න මාත් එක තරහ වෙයි කට්ටිය. පින්දහම් කරන්න යන මිනිස්සයාට කවදාකවත් ওই දෙවෙනි කට්ටේ පන්නන්න බෑ. වර්තමාන මොහොතේ හිත බේරගනී. නමුත් එතකොට අර කරන්න තියෙන ආසාවල් මඩ වගුරකින් බුබ්ලු දාන්නා වගේ එහෙන් මෙහෙන් එහෙන් මෙහෙන් එන්න පටන් ගන්නවා. එන්න පටන් ගන්නකොට මේ කලින් ගත්ත විනිශ්චයක් නිසා එහෙම නැත්නම් කලින් තිබුණේ ඇබ්බැහියක් නිසා මේ මතුවෙන්නේ මොකද මේ වෙලාවේ පිටින් එන සංඥා නැහැනේ. නිසා හිත ඇතුලේ තියෙන සංඥා ගොඩ දාන්න පටන් ගන්නවා. මේක දැක ගන්න පුළුවන් නම් මේකමයි උත්තරේ. වෙන උත්තරයක් නැහැ. එතකොට යාට තේරුම් ගන්න පුළුවන් දෙවෙනි ඡන්දේ මොකද්ද? uppannānaṁ pāpakānaṁ akusalānaṁ dhammānaṁ pahānāya chandaṁ janeti vāyamati viriyaṁ ārvati cittaṁ paggannāti padāti. සම්‍යක් ප්‍රදාන් වීර්ය දෙක. ඉතින් බුරුමේ ස්වාමීන් වහන්සලා කියනවා නෝපන්න කුසල් නොයිපදීවීම සඳහා ගන්න ප්‍රයත්නයේ වීරිය කිව්වට උපන්න කුසල් ප්‍රහාණය කිරීම සඳහා ගන්න උත්සාහයට කියන්නේ සතිය කියලා. ඒක කරන්න පුළුවන් සතියේ. ඒකට කියනවා රජ කෙනෙක් කොටු තාප්ප දාලා දියාගල් හදලා විශාල රාජධානියක් හදනවා. හදලා කාවල් හතරේ කාවල් කාර්යෝ දාන. මුරකේවල් හතරේ මුරක කාර්යෝ දාන. දැම්මම පස්සේ රජුරෝ දන්න මේක ඇතුළට දැන් හොරු නෑ. මේකේ ඉන්නේ ඔක්කොම එන යන කට්ටිය ඔක්කොම දන්න කට්ටියනේ. නමුත් අග්‍ර පුරোহিতය ඇවිල්ලා කියනවා දැනටමත් ඇතුලේ කලින් ආපු ඔත්තුකාරයෝ ඉන්නවත් දන්නේ නැහැ. දැන්ටත් අන්තපුරේ ඇතුලේ ඉන්න පුළුවන් රජුරණ විරුද්ධ කට්ටිය. මොකද ඒගොල්ලෝ සැලසුම් කරන්නේ නගර හදන්නත් ඉස්සෙල්ලා. ඒ නිසා කොහොමද දැනගන්නේ මේ අන්තපුර වාසීන් සියලු දෙනාම රජුරන් පක්ෂග්‍රාහීද කියලා. ඒකට රජුරුවන්ගේ ඔත්තු සේවයක් තියෙනවා. එතකොට මේ ඔත්තු සේවය කරන කට්ටිය කාවල්කාරයෝ වගේ යුනිෆෝම් ඇඳගෙන ඉන්නේ නැහැ. ඒගොල්ලෝ ඉන්නේ සිවිල් පිට. හැම තැනම බලනවා කවුද අස්වාභාවිකව හැසිරෙන්නේ කියලා. දැක්කට අල්ලන්නෙත් නැහැ. දෙකක් තුනක් හතරක් අස්වාභාවික හැසිරෙන්න පටන් ගත්තට පස්සේ රාජ්‍ය තාන්ත්‍රික නිලලත් පොලිස් සේවයට ගිහිල්ලා කියනවා මෙයා මේ මෙහෙම ඔබ ගිහිල්ලා අල්ලගන්න කියලා. ඒක නිසා අර පළවෙනි සැරේ දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යා වැරදි කරද්දි මේ රහස්සොත්තු සේවාවේ කෙනා මෙයා දිහාම බලාගෙන එයාට අල්ලන්න අයිතියක් නැහැ. මොකද එයාට යුනිෆෝම් නැහැ. එයාට එක්සිකියුටිව් පවර්ස් නැහැ. විධායක බල නැහැ. එයාට තියෙන ඔත්තු බැලිල්ල විතරයි. අන්න මේ ඔත්තු බැලිල්ලේ සේවාව තමන් විශේෂම තමන් විවේචනාත්මක වෙන ගතිය විපස්සනාවේ තියෙන සුවිශේෂී ලක්ෂණය. කවුරු හරි හිතනවා මම සුද්ධයි මයි ළඟ වැරදි නැහැ කියලා එයා කවදාහකත් රහසොත්තු සේවාවක් දාන්නේ නැහැ. තමන්ම දැනගන්න ඕනේ මෙච්චර භාවනාව හරි ගිහිල්ලා මෙච්චර අරමුණේ හිත තැම්පත් වෙලා තියෙද්දි පෙර කරන ලද විනිශ්චය නිසා පෙර සංසාරේ ඇබ්බැහි නිසා පෙර සංසාර ගති නිසා වෙච්ච අකුසල් දැන් ඉස්මතු වෙන්න පුළුවන්. අපිට කියන්න බෑනේ අපි පරණ අතීතේ මොනවත් කර්ම රැස් කළ නැහැ කියලා. මෙන්න මේක ඉවසන්ද කවදාකවත් බෑ අපි හිතනවා මේක කවුරු හරි මට කරපු දෙයක් කියලා. කරපුනේ උඹමයි කරගෙන තියෙන්නේ. උඹම කරපු දෙයක් ඔය එන්නේ කවදාවත් මොන જાතින් හේතු කරුණු දක්වන්න ගියත්. ඒගොල්ලෝ හිතනවා නෑ කවුරු හරි මගේ භාවනාවට බාධා කරනවා. එක්ක කවුරු හරි හෝනියම් කරලා. එහෙම නැත්නම් මගේ හිතට බලපෑම් ඇති කරනවා. මට මේ භූත බලපෑම් තියෙනවා. මට මේ කතරගම දෙවියෝ ඇවිල්ලා අරක කියනවා මේක කියනවා. ඉතින් භාවනා නැත කරලා ගිහලා ඕක අපනූල් අයින් කරනවා. ඕම් පිරිත් නූල් ගැට ගන්නවා. ඒගොල්ලෝ හිතන මේ භාවනාවට වැඩි ආරසාව පුළුවන් කියලා පිරිතෙන් කරා. කොරයි. මේ වැඩේ නතර කරන්න තමයි මේ තීරම එන්නේ. මෙන්න මේ ස්වරූපයෙන් අපි යාළුවෝ ආශය කරන්න ගියොත්, කල්යාණ මිත්‍රයෝ ආශය කරන්න ගියොත් මේ එන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා හැරෙනකොට කීයයි. හැරෙනකොට ගියහකි කොච්චර බොළඳද කියලා යෝගාවචරය. සුතමේ ඥානෙ කොච්චර බොළඳද? චින්තාමේ ඥානෙ කොච්චර බොළඳද? සිද්ධියක් ආවම ජාම් මේකේ උපයා ගන්නවලද මේ පිරිසුදු චිත්තක්ෂණය? තව එක චිත්තක්ෂණයකට විනිශ්චයකට යන්නේ නැතුව ඔක වෙන්න පුළුවන්. මම කරලා තියෙන අකුසල් හැටියට ඔහොම වෙලා මදි මට. මම මේ කාගෙන ඉන්නවයි කියලා. ඒකට අපිට උපේක්ෂාව කියයි. ඉවසීම කියන්න පුළුවන්. සතිය කියන්න පුළුවන්. වීරිය කියන්න පුළුවන්. ওই ටික තමයි වැඩෙන්නේ. සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන්නේ ඕක. ඒ විනෝඩ මට භාවනා කරන්න ගියාම කොන් දෙකක් කොමක් වෙනවා හැමදාම මට අර සද්ද ඇහෙනවා මේ සද්ද ඇහෙනවා කියලා මේ බයිලා කතා කරන කෙනෙකුට පුළුවන් වේද මේ කර්ම ශක්තිය වැඩ කරන හැටි හිතා ගන්න. මේ එන්නේ මම්ම කරපු එකක් කියලා කිව්වට මෙලෝ කිසිම කෙනෙක් මන් දැකලා නැහැ. ඒකට ලෑස්ති ගතියක්. මේක තමයි කමඨාන් සුද්ධ කරනට කියලා දෙන්න හදන්නේ. ඕක කවුරුත් කරන දෙයක් නෙවෙයි. උඹම දැනනන් නෙවෙයි. දැන් මේ වෙලාවේ ගත්ත විනිශ්චයක් නෙවෙයි. උඹ ඇබ්බැහියට ගත්ත සංසාර පුරුදු කියලා જાති තියෙනවනේ. ඇබ්බැහි කියලා જાති තියෙනවනේ. අපි රුචර්ජකන් තිබුණානේ. ඒවා මේ වෙලාවේ එන්න පුළුවන්. ඒ නිසා ඔය ඇති කරගත්ත චිත්ත ප්‍රවෘත්තිය ඇති කරගත්ත චිත්ත ප්‍රවෘත්තියේ පිරිසුදුකම මේ හදිසි වැඩසටහන් දාගෙන කඩා ගන්න එපා. ඔහොම මෙයන්. අන්න එතකොට පේනවා මේ ඡන්ද රාගේ එන තැන කුසල ඡන්දේ දාන්න ඕනේ. ඒකට කියන්නේ සතර සම්‍යක් ප්‍රධාන වීර්යයේ දෙවෙනි වීරිය දැනටමත් හිතේ පහළ වෙලා තියෙන නැත්නම් මෝරණ මේ දේවල් වලට අනුන්ට හේතු කරන්න යන්න එපා. හේතු කරපු ගමන් ආත්මවාදයකට වැටෙනවා. හේතු කරපු ගමන් Taman හීනමානයකට වැටෙනවා. මේක හිතා ගන්න ඕනේ මම පෙර කරන ලද ආසාවක් නිසා පෙර මගේ හිතට දාගන්නලද දෙයක් නිසා මේ වෙලාවේ මතුවෙනවා. ඒක නිසා පොල්ලට ලොකු වලන්නේ නෙලන එකයි තියෙන්නේ. වලංකාරයාගේ හත් දවසක වැඩ පොලුකාරයට වරුවයි. හත්ත පහකට බය වෙන්න දෙයක් නැහැ. කලකොල්ලන්දක් අරගෙන කඩුවෙක වනනවා වගේ වනන්න ගත්තාම ඔබට එන්න තියෙන දේ වරෙන් කියලා. මෙන්න මේක උනන්දු කරවන්න බුදුරජාණන්සේ බොහෝම ලස්සනට දේශනා කරනවා. මේ වාගේ පරණ වෙච්ච අකුසල් පටිසන්ධීම වැඩි වෙනවා පස්චිම භවිකයට කියලා. මේ ජීවිතේ නිවන් දකින්න එක්කනට එව්වයි වැඩිපුර එන්න පටන් ගන්නවා. එයාට පේනවා අස්වාභාවිකව බණින්න පටන් ගන්නවා. අස්වාභාවික ලෙඩ වෙන්න පටන් ගන්නවා. අස්වාභාවිකට කරදර වෙන්න පටන් ගන්නවා. එයා දැනගන්නවා දැන් මේ මගේ පෞටික ගෙවලා ඉවර කරන්න හදන්නේ. ඒ නිසා මම සිංහේ කුසේ කාගෙන යන කාටවත් කියන්නේ නැහැ. එහෙම නොවුනා නම් සර්වඥාන්සට අවුරුදු 6 දුෂ්කර ක්‍රියා කරන්න පුළුවන් තව තත්සන්තර නෙවෙයි මේ සිද්ධාර්ථ තාපසතුමන්ට මේ රජ පැටියෙක් නේ මේ දුෂ්කර ක්‍රියා කරනකොට කොහෙන්ද අදිෂ්ඨාන ශක්තිය ගත්තේ? ඌ ඔක්කොම ගෙවන්න ඕනේ. මම්ම කරපුවා. මේ කර්මක්ෂය කිරීම නෙවෙයි මම මේ කතා කරන්නේ. භවනා කරනට අනිවාර්යෙන්ම එනවා. බුදුහාමුදුරු බුදු වුණාට පස්සෙත් ලෙඩ 12ක් ආවා. මේ අපි වගේ නිකන් අරපණවන්න මොනවද කතා? කාගෙන යන එකයි තියෙන්නේ. ඉතින් උඟ දෙනෙක් හිතන එහෙම බෑයකට විශේෂ උපක්‍රම ඇති, විශේෂ කමටහන් සුද්ධ කිරීම ඇති, විශේෂ සමීකරණ ඇති. එහෙම නැත්නම් අහවල් වෙලාවට එන්න පුළුවන් කියන මේ තන්නේ කර හීනමානයට වැටිලා අපි කාමච්ඡන්දයට යට ඒ වෙනුවට චන්දඥානීති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා පළවෙනි වාටි අයින් කරාට පස්සේ දෙවෙනි වාටි. පළවෙනි වාටියේ තියෙන්නේ මේ මොහොතේ හිත බේරගන්න එක. මේ මොහොතේ දැන් දැන් මතුවෙන කෙලෙස් මතු අයින් කරන එක. දෙවෙනි වාඩිය තමයි කර පෙළ කරන ලද කර්ම ශක්තිය නිසා යම් විදියකට මේ වෙලාවේ ඉස්මතු වෙලා ආවන ඒකට ඔය උත්තරේමයි ඔයසිකද බලාගෙන ඉන්න ඒක මතුවෙනවයි කියලා කියන්නේ ඒකට කියනවා හීලින් කියලා ඒකට කියනවා කියොරටිව් කියලා එnde end ලිඩසෝ වෙන්න පටන් ගන්න. ඔය ඔය හිතේ තියෙන ඔය කක්කාව එළියට එනකන් ඇතුලේ පිළිකා කරනවා. ඕක එළියට දාපු ගමන් පුදුමාකාර පහසුවක් එන්න පටන් ගන්නවා. හරි ඒක ආවා. කර්මෙ ගියා. ඒක ලේසියට තේරුම් ගන්න බුරුවෙන් පඬිස්සවාංශ කියනවා. අන්නේ වගේ පරණ කර්ම මතුවෙනකොට තකමුකු වෙලා තක්කම අලුතෙන් කර්ම රැස් කරන්න එපා. ද්වේෂ කරන්න එපා. ආස කරන්නත් එපා. ඒක වෙච්ච කර්මෙ ගෙවෙන වෙලාවේ අලුතෙන් කර්ම රැස් කරගන්න එපා. මෙයාට යෝගාවචරයයි කියලා කට ඇරලා කියයි. දැන් කවුරක්වත් බනින්න ආවට ගහන්න ආවට ස්තුති කරන්න ආවට හිත පෙරලා ගන්න එයා දන්නවා. මිනිස්සුන්ගේ ඇටි එහෙම තමයි. නමුත් උඹ පරිස්සම් වෙයා. ඔබ මේ යම් කිසි ප්‍රමාණයකට භාවනා දන්න කෙනෙක්. යම් කිසි ප්‍රමාණයකට එනේන කෙලෙස් නැතර කරන දන්න කෙනෙක්. නමුත් පෙර කළ කර්ම එනකොට එන්නේ බොහොම සංකර වෙලා ඒක. අන්නේ එනේ සංකරලා එන වෙලාවේදී නොදොඩා. ඒ කියන්නේ මුවින් නොබැන. ඉවසාගෙන කාගෙන මේකට තපස කියන්න පුළුවන්. ආතාප වීර්ය කියන්න පුළුවන්. ඒක කරගන්න බැරුව අඬහව ගන්නවා නම් ඊ බැගෑ වෙනවා නම් යාප්පු වෙනවා නම් මුලදි මුලදි නම් ඇත්තටම යාප්පු වෙන්න වෙනවා. මුලදි මුලදි ඇත්තට බැගෑ වෙන්න වෙනවා. පහු වෙනකොට තේරෙනවා බුදුජානකයේ ආඩ සාක්‍ය සිංහ කියන නම දෙනවා. සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතා කියලා නමක් දෙනවා. ওই જાති නෙමෙයි ස්ක්‍රූ බෝල දැම්මත්, ෂයි බෝල් ගැහුවත්, බවුන්සර් ගැහුවත් අවුට් වෙන්නේ ඕන වෙලාවට විතර සික්සර් එකක් ගහන්නේ. ඌ බෝලේ හොඳට ස්ටඩි කරනවා. ඌ දන්නවා බෝලේ දාන්නේ මගේ මිතුරෙක් නෙවෙයි කියලා. ඉතින් අපිත් එක ක්‍රිකට් ගහන එකෙන් මම දන්න ක්‍රිකට් ගන්නෑ මම ඉතින් ගොරකෙක් ගමේ උපදීච අපේකේ කියනවා මචං සෙන්චරියක් දෙන්න ගියේ අවුට් උනා අවුට් උනේ නැත්තම් සෙන්චරියක් ගහන්න ඉතින් තමයිලු මං ගියේ ඔක්කොමලා එහෙම තමයි යන්නේ ඉතින් අවුට් වෙනවා අවුට් උනේ නැත්තම් සෙන්චරි ගහන්න තමයි මේ ඔක්කොමලා වාඩි වෙලා ඉන්නේ නවිසුද ඒ පෙන දාගෙන වැටෙන්නේ මේ මැස්සෙක් වහනකොට මේ මදුරුවෙක් වහනකොට කැස්සක් එනකොට වැස්සක් එනකොට ඕම් පෙන දානවා. අර ඔක්කොම ගිහිල්ලා. එහෙම කෙරුවට මේ ලැජ්ජ කරන්න නෙමෙයි තියෙන්නේ. එහෙම ගිහිල්ලා තමයි පන්නරේ අල්ලන්නේ. අල්ලපු දාට අල්ලපු දාට මොන්න જાතියාවත් මම දන්නවා මගේ හිත දැන්ටමත් පිරිසිදුයි. ඔය එන දේෙන් මම ද්වේෂ කරන්නෙත් නැහැ, ප්‍රේම කරන්නෙත් නැහැ. මනාපමනා පහල කරගන්නේ ඉවසපම් පපුව කියලා පපු වතුර ටිකක් ගන්න ඔය යනවා ඉදිරියට. හරියට නිකන් ඇහුන් නෑවා. දැනුන් නෑවා. දැක්කේ නෑවා. මලමිනියක් වගේ. අර පළවෙනි වතාවට ඔබ පළවෙනි කුසල ඡන්දේම නෑ. කුසල ඡන්දේ සම්මප්පදන් වීර්යයෙන් උපයාගත්තට පිරිසුදු භාවය කඩා ගන්න නැතුව මොන කරදරාවක් එයා හිතා ගන්නවා මේ කරදර එන්නේ අර පරණ ණය ගෙවෙන වෙලාව. වෙච්ච කර්ම ගෙවෙන වෙලාව. ඕකෙදී අලුතෙන් කර්ම රැස් කරගන්න එපයි කියවට පස්සේ වැඩි වැඩියෙන් කරදර එනවනම් හිතාගන්නේ කියනවා මේ ආත්මෙදීම වැඩේ ඉවර කරන්නයි හදන්නේ. ඔක්කොම එන්න ඕනේ. එන්න එන්න එන්න එන්න පුදුම ශක්තියක් එන්න පටන් අර ගන්න තමයි තේරෙනවා. මේ හිතේ තියෙන හැම හැකියාවක්ම, කයේ තියෙන හැම ඉවසීමේ දැරීමේ ශක්තියක්ම වැඩෙන්න පටන් ගන්නවා. ඒක නිසා කියනවා මේ ලෝකේ එකම ලෙඩක්වත් නැහැ කියනවා සුව කරන්න බැරි. ලෙඩ සනීපෙන්න ඕනේ නම්. කට්ටියට තියෙන ලෙඩේ සනීපෙන්න ඕනේ නැහැ. ඒගොල්ලෝ ලෙඩේ තියාගෙන ඉන්න ආසයි අර හිඟන්නගේ තුවාලේ වගේ. මෙන්න මේ නොද මේ මේනි කියන දුර්ලභ මිනිස්සු තමයි සෞඛ්‍ය අමාත්‍යංශයට අහුවෙන්නේ. එක එක්කත් අහුවෙන්න ඕනේ. එක එක්කත් අහුවෙන්න ඕනේ. ඔය ලෙඩ ටික එළියට එන්න හරි. උවට නන්දාන්න යන්න එපා. බුදුජනසේ සඳහන් කළ තියෙන අරණ්‍ය වාසියෝ කැලේට ගිය මිනිස්සයා භික්ෂුව කැලේට යන්නේ මොකටද? මේ වගේ ගොම්මන් වෙලාවක යනකොට මුලක් කියලා හිතලා සර්වේ පෑවුවට ප්‍රති ගහයි මැරෙයි ඉවරයි. අය ඇම්බියුලන්ස් එවිල්ලක් හෝ ඉන්ෂුරන්ස් බැලිල්ලක් හෝ අරයට මෙහාට චෝදනා නැහැ. ඕකයි අරටි ජීවිතේ කියන්නේ. මුලක් කියලා හිතලා පෑගුවා සර්වේ කෑවා මලයි ඉවරයි. එහෙම නැතුව මේ අර ඉන්ෂුරන්ස් ගෙවාගෙන මේ දෙන්නේ දෙපැත්තෙන් ටෝස්ට් එකක් අරගෙන ඉස්සර පස්සට යන්න හදනවනම් බයිලා නෙමෙයි. මේ බුද්ධ ශාසනයක් වෙන්න බෑනේ. මං කියනවා ඇත්තට පටන් ගන්නකොට ඔහොම ටිකක් හිටිනවා. අහු වෙනකොට පහු වෙනකොට තේරෙන පටන් අර ගන්නවා ධම්මෝ විනානත්ති පිතාච මාතා ධර්මයේ ආරක්ෂාව ඇර වෙන මොකුත් නැහැ ඒක එන්නේ මොකද්ද පර්යංකේදී කරදර එනකොට නොසිතූ නොවිරූ කරදර තමයි මෙතෙක් ආපු පාරට වග කියලා මේක මං ඉවසාගෙන ඉන්නවා කියන්නේ කාටවත් කියන්නේ කියලා මෙන්න මේ ඒ ඉවසීමේ ශක්තිය ගත්ත පස්සේ සක්මණට ගියාට පස්සේ උඟක් කරදර වැඩි. ඇස් දෙකත් ඇරලා පේනවා අර වගේ යමක් නොකර නෙවෙයි යමක් කරනවා. ඒ චීදෙන කරදරවලදී දැනගන්නවා මම කොහොම හරි මේ ඇවිදින බව දැනගෙන ඉන්නවා. ඊට පස්සේ gedara dore වැඩ කරන්න ගියාම තව පිරිසත් එක්කත් අපිට වැඩ කරනවා. Multitasking. අර යුතුයකම් මේ යුතුයකම් ගොඩක් තියෙනවා. Taman දැනගන්න ඕනේ යුතුයකම් මොකද මේ පළවෙනිම යුතුයකම තමයි ඔබ හිත කෙලස ගන්න එපා. හිත කෙලස ගත්තොත් ඔය කාටවත් හදන්න බෑ. අපි මොන වගකීම් ඔළුවේ දාගත්තත් ඒව ඔක්කොම අපි ලේසියටත් පහසුවටත් දැන දැන වැරදි කරනවා. එහෙම වුණත් නිදහසටත් කරුණු තියෙන නැත්තම් හදලා කියන. ඒ නිසා තමයි දන්නවනම් මේ කුසල ඡන්දය ඇවිල්ලා අපිට කරදර සමා වෙන්න මේ ඡන්ද රාගය ඇවිල්ලා කරදර කරන්නේ අපිම ඉල්ලලා තියෙනවා ඒක. අපිම පෙර ප්‍රාර්ථනා කරලා තියෙනවා. අපි දැන් දාහනයක් දීලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ කියලා අහන්න බෑ. සීලයක් රැකලා මොනවද ප්‍රාර්ථනා කරන්නේ කියලා. විසාකාව ඇහුවලු ඒ සිල් රකින්න ආපු කට්ටියගේ හඬ බොන්න දීලා ඔක්කොම කරලා බාලම වයස්කාරයෝ කිව්වලු මුගක් වෙලාට ඒක විසකව ආශ්‍රය කරලා තියෙන කාන්තාවක්සේ නිසා ඕගොල්ලෝ මයිත් එක තරහ වෙයි. නමුත් ඒක මම කියන එකක් නෙවෙයි. තමවදට කතා කරන බාල වයස්කාරය කරන මට 16 දීම පුරුෂයෙක් ලැබේවා කියලා තමයි මම සිල් රකින්නේ. ඒ නිසා දැඩිසේ සිල් රකින්නවා. මට නිසි කල වයස්සේ පුරුෂයෙක් ලැබෙන්නේ කියලා. ඊට පස්සේ මැදි වයස කට්ටියනවලු. මගේ පුරුෂයා පිට ස්ත්‍රීන් කරා නොයාවා කියලා තමයි මම සිල් රකින්නේ. වයසකම කට්ටියනවලු. අනේ මැරිලා ඉතින් දැන් ඇයිද කියලා වෙලානේ දැන් මැරිලා දිවි ලෝකයන්ට ලැබේවා මේ තුනම ගිහිල්ලා බුදුරජාන් වහන්සේට වාර්තා කරනවා විසාකාව. මේ බරපතල කුසලයක් කරලා පතන්නේ මොනවද කියලා. පතන්නේ මොකද්ද? නිසිකායසල මිනිහෙක් ලැබේවා. මගේ මිනිහ අපිට ගෑණිකට නොයාවා. මට අනේ දිවි ලෝකයන් ඉතින් ලැබෙනවම නෙව්වා. ලැබුණාට පස්සේ කිව්වා මට ලැබිච්ච මිනිහා කළු පාටයි අනම්මනම් බෑනේ මිනිහෙක් නෙල්ල ඕන දුන්නා. දුන්නට පස්සේ තේරෙන්නේ ඊළඟට තීර කාලත් පරිප්පුවක හරඟ. අපි ඉල්ලන හැම දෙයක්ම සිද්ධ වෙනවා. බය වෙන්න එපා. මොනවත් ඉල්ලන්නේ නැතුව ඉන්න බයන්න. ඒකට කියනවා ප්‍රෙස්ටිජ් කියලා. ඒකට කියනවා අපි මම දන්නේ සිංහලෙන් කියන්නේ මොකක්ද කියලා. ඒක තමයි නම්බුව. හැමදේම මොන දෙයක් තිබුණත් ඉල්ලන්න යන්න එපා. ඉල්ලනවා කියන්නේ වසවිලි ලැජ්ජාවක්. නැති බැරිකමට ඉල්ලන්න වෙනවා. ඔව් සියල්ලම තිබිලා ඉල්ලන්න නැතුව ඉන්නවනම් කාටවත් දාස වෙන්න ඕනේ නැහැ. දවසක් සොක්‍රටිස් ගියාලු ඇතැන්ස් නගරය හරහා. එතකොට ඇතැන්ස් කියලා කියන්නේ ප්‍රසිද්ධම සියලු දේෙන් ආඩ්‍ය නගරයක්. එයා ගෝලෙක් එක එහා පැත්තට ගිහිල්ලා කිව්වලු මේ නගරේ පුදුමාකාර හැමදේම තියෙනවා. පුදු ප්‍රශ්නේ වෙලා තියෙන්නේ මට මොකක්ද ඕනේ නැහැ කිව්වලු. මොන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් නැත්තව දැන්නේ මට මොනව හරි ඕනේ නම් තමයි ඔය මිනිස්සු පිටිපස්සෙන් ඇවිල්ලා ලාභ කරලා දෙන්නම්, ඇඩ්වර්ටයිස් කරලා දෙන්නම්, කොමිෂන් දෙන්නම් කියන්නේ. මොනවත් ඕනේ නැත්තම් කිං කෛරා උදපානේන ආපාතේ සබ්බදාසියෝ තණ්හායේ මූලතෝ චෙත්තා කිස්ත පරියේසනං චරේ. බුදුන්ස කියනවා ආනන්ද හැමදුරන්න ලිං වලින් ඇති වැඩේ මොකද්ද බං හැමදාම වතුර තියෙනවනම් තණ්හාව අයින් කරපු මට මොන පරියේෂණද? ලිං ලිං කපන්න ඕන තැන් හොය යන්න ඕන කම නැහැ නේ හැමදාම වතුර තියෙනවා. ඒ වගේ අපි කොයි වෙලාවක හරි සම්පත්‍ති කර සත්‍යට આવොත් මම දැන් මෙතන ඉන්නවයි කියලා මොන ඔක්කත් ඕනේ නැහැ. මම දැන් මෙතන. ඒකට කියන්නේ සාසන සම්පත්තිය කියලා. ඒක තියෙද්දිනේ මේ හිත කාමයට අදින්නේ. ඒක තියෙද්දිනේ හිත මේ ද්වේෂයට අදින්නේ. ඒ තියෙද්දිනේ හිත ඊර්ෂ්‍යාවට අදින්නේ. ඉතින් කොයි වෙලාවක හෝ තමන් අර භාවනා කරලා මේ වර්තමාන මොහොත විතර පිරිච්ච දෙයක්, සම්පatti කර දෙයක්. වෙන ඇත්ති නෑ. ඒ තියෙද්දි ඊට වැඩි අඩු ලුහුණු තයිත දේවල් වලට අදනේ අදිනේකට කියනවා චන්දරාගය කියලා. ඒ හේතුව අපි ඊට ඉස්සෙල්ලා පතලා තියෙනවා. පින් කරලා පතලා තියෙනවා. දැන් ඒ දෙන් දෙන දෙයියෝගෙට දාගෙන දෙනවා වගේ කක්ක සීරම ගෙනත් දාන්න. අඬන්න එපා. කවුරුත් කෙරුවයි කියලා හිතන්න එපා. මේ නස්සත්තර කාර්ය කෙරුවය, දෙයියෝ කෙරුවය. ඒ සීරම ආත්මවාදයට වැටෙන මේ මම්ම ඉල්ලපු දෙයක් ලැබුණා. කරවණි විසංගින්න එකයි තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි. ඒක ඒ ගෙව්වට පස්සේ කියන්නේ කර්මය ගෙවුනට පස්සේ විශාල සාන්තියක් තේරෙනවා. කවුරු මොන જાතින් ඇවිල්ලා මාව කුප්පන්න ගියත් මම කිපෙන්නේ නැහැ. ස්තුති කරත් කිපෙන්නේ නැහැ. ද්වේෂ කරත් කිපෙන්නේ කිපිච්චි ගම අර සකුණකි කුරුල්ල වගේ දැනගන්නවා තා පොඩ්ඩකින් කුරුල්ලා එනවා ගහන්න එන සද්ද එනකොටම පස්කල්ලයට යනවා එතෙන් තමයි මූල කර්මත්තාන්ට යන බුදු මූල කර්මත්තේ හැම වෙලාවෙම අපි වෙනින් බලාපොරොත්තු වෙනවා අන්න එහෙම එකක් බුදුහාම අපිට දීලා තියෙනවා එතකොට මේ කරදරේදී මූල කර්මත්තාන්ට යන්න පුළුවන් කමමයි බුදුන් කියන්නේ කරදරේදී මූල කර්මත්තෙන් යන්න පුළුවන් කමටමයි ධර්මය කියලා කියන්නේ කරදරයකදී මූල කර්මත්තයට යන කෙනාට බයි සංඝයා කියලා කියන්නේ. කරදරේ මූල කර්මත්තයට යන කෙක්මයි සීලේ. ඉතින් මේ තක්කමුක්ක වුණොත් මං කොහෙද හිත තියන්න ඕන කියලා ඇහෙනින් අසරණයි අනාතයි. මොන කරදරයක් ආවත් මට තියෙන ධර්ම ආරක්ෂාව මෙතනයි. මම යනවා මම දැන් මෙතන කියන තැන. ඒ කවදාකවත් ඒකේ දොර වහලා නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ අපිට තේරෙනවා මෙවැනි ආරක්ෂක යන්ත්‍රයක් ඇතුව මෙවැනි ക്ഷേම භූමියක් ඇතුව ඉඳදී එන්න තියෙන කරදර වරින් කියලා. එතකොට ඉවරයි. ඒ ඒ කරදරවල කරණ තියෙන බය කරන ගතිය, කරදරවල තියෙන අපි මේ හොල්මන් කරන් තියෙන ගතිය නැති වුණාට පස්සේ මේ මිනිස්සයාට ආරස්සාවක් වැටෙන්න පටන් ගන්නවා. ඊ ආරස්සාව කවුරුත් විසින් දෙන මේ පුද්ගලික ආරක්ෂකයන් දෙන එකක් නෙමෙයි ධර්ම ආරක්ෂාව ලැබෙයි. එහෙම නැති හැම වෙලාවෙම බයක් තියෙනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න අපේ හිත පිට අදින්න වෙන මොනම බලවේගයක්වත් නැහැ. අපි පෙර කරන ලද පතන දෙයක් තමයි ඇවිල්ලා තියෙන්නේ. නිසා කාටවත් දොස් කියන්නේ නැතුව මේ චන්ද රාගය දුරු කිරීම සඳහා වර්තමාන මොහොත සරණට ගන්න. මම දැන් මෙතන කියනක පිහිටට ගන්න. ඒක අඩේට ගන්න. අරගෙන කොහෙද ගියත් මේකට ගෙනත් ලැබීමේ කලාව නැත්තම් වර්තමාන හිත පැවතීමේ කලාව තිබුණොත් අපිට තියෙනවා චන්ද රාගය හැම වෙලාවෙම ව්‍යාග්‍රීව තිත්තටි පරිතරජයන්ති කියලා කියනවා තෝ කඤ්ඤම් රඤ්ඤම් කියන අර ද්වේෂය බලාගෙන ඉන්නවා අපි වැටෙනවා. ව්‍යාග්‍ර දේනුවක් වගේ වැටෙනකම් බලනවා. අපි පුළුවන් තරම් වර්තමාන මොහොතේ සරණ පිහිට පතනකොට ඔය චන්දරාගයෙන් එන්න තියෙන කරදර නොයනවම නන් නෙවෙයි. හැබැයි අපිට පුංචි අරසාවක් තේනවා. එතකොට තියෙනවා කාගත අරසාවක් නෙවෙයි. ඒක මම්ම මම විසින්ම වඩලනද ඉතිහාසයේ දන්න අරසාවක් තියෙන්නේ. ඉස්සරහට මේකමයි කරන්න ඕනේ. එතකොට තමයි තේරෙනවා මේ එන්නේ ඉල්ලගත් එකක් කියලා. අපි කරා පැමිණෙන්නේ අපිම ඉල්ලපු දෙයක්. ඒකට දැන් අඬලා වැඩක් නැහැ. අපි සාමාන්‍ය කියනවා බබා උපන් ලබා උපන් හැටි තමයි බබා හම්බ වෙන්නේ. ඉතින් වෙන කරණ දෙයක් නැහැ. ඉතින් හම්බුනාට පස්සේ බබා යකාද පිළිජෙද්ද කොල්ලෙද්ද පිට ප්‍රශ්නයක් නැහැ. බබා හම්බුනාට පස්සේ බබත් එක්ක දොස් කියන්න යන්න එපා. මොකද ලබා උපන් හැටියට හම්බ වෙන්නේ. මේක අද මොන්නම බෞද්ධයෙකුට කියලා දෙන්න බෑ. බෞද්ධය හිතන්නේ සල්ලි තියෙනවනම් උගත්කම තියෙනවනම් ඇමතිතුමා අඳුරනවා නම් ඕව විනාශ කරන්න පුළුවන්. ඇමතිතුමාගේ ලියුම තියෙන මොනවද වෙනස් කරන්න බෑ. ඉතින් ඒකට පහඳිනවා භාවනා නොකරච ගැහුවොත් එම් භාවනා කරන වෙලා නැහැ අප්පා. භාවනා කරන්න වෙලා නැහැ. අර කක්කාතු එකතු කරන්නේ ධම්මා. ඒකල තහන කුණු හරපය. සයන් දවසර කොච්චිලා භාවනා කරනවද කියලා. එහෙනම් කොච්චර කක අත ගන්න ඕනද කියන එක තමයි මේ ආන්නේ. භාවනා නොකරන හැම වෙලාවෙම කක්කන මේ අපි අහන්නේ චන්ද රාගයට කොච්චර වෙලාව දෙනවද කියලා. ඉතින් අසුතත් පුතුජන 100%ක්ම චන්ද රාගේ. දැන් මේ මනුස්සයාට මේ පාර පෙන්ලා තියෙදිත් අහනවා දවසට විනාඩි 5ක් ඇද්ද? ඉතින් විනාඩි 23කුත් විනාඩි 50ක් කක්ක ගාලා කෙලස් ගත කරලා මේ විනාඩි 10න් සුද්ධ කරන්න පුළුවන් කියලා. ඒ ඩිටර්ජන්ට් එකක් වගේ නිකන් ටක් ගාලා දාපු ගමන් සුද්ධ කරලා දෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ ඊගා දවසෙත් පැය 23 විනාඩි 50ක් ආයෙ කක්කා. ඊට පස්සේ ගෙනලා තියෙනවා same day service එකට දාලා මේක ටක් ගාලා සුද්ධ කරලා දෙන්න බැරිද කියලා. සුද්ධ කරන්නේ මොකටද? ආයෙ යන්න තමයි. කොහාටද යන්නේ? යන්නේ අර කක්කාවට තමයි. ඉතින් මේක දැක්කට පස්සේ අපි තමන් කරන දෙන්නේ මේ දකින්නේ. දැක්කට පස්සේ ආයෙ බත් කන්න ඕනේ, hina කාලා ඉන්න පුළුවන් ජීවිතේ. ඔය ඕනේ බයිලා කරන එක්කෙනෙක්ගේ ඕන කෑ ගහන එකේ චරිත පොඩ්ඩක් බලන්නකො. අහිංසකයි මම පැහැදිලිව පිළිගන්නවා. අවංකයි. නමුත් ඒගොල්ලෝ මේ ගුරටෝරා බෙහෙත් බොණ්ඩ හදනවා මෙච්චර ලස්සන ධර්මයක් බුදුහාමුදුරෝ දේශනා කළා තියෙන්නේ. ඉතින් ඒක නිසා පළවෙනි වතාවෙන් අරමුණක හිත තැම්පත් කරලා වර්තමාන චිත්තක්ෂණේ බේරගත්ත කෙනා මේ පරණ කර්ම නිසා සංසාර ගති නිසා මේ එන එකට ඉවසන්න ගිය ගමන් එයාට තේනවා ලෝකේ කොයි කෙනා කර්මයක් කරුවත් මම වගේ කියන්නේ. මම කරපු කර්ම වලට විතරක් නෙවෙයි මම වගේ කියන්න ඕනේ අපි කරා පැමිණෙන්නේ අපි අනුන් කරන කර්ම වලට සාදු කියලා තියෙනවා. අපි අනුන්ගේ අකුසල් වලට සාදු කියලා තියෙනවා. අපි අකුසල සමාපත්තියක ඉන්නේ. කවදාද අපි මේ අකුසල සමාපත්තිය පැත්තකට දාන්නේ? ඒකත් වැටෙන්නේ සබ්බ පාපස්සා කරනම් වල. ඒ නිසා කවුරුත් කරන දේවල් සමාදම් වෙන්න යන්න එපා. පුළුවන් තරම් බලන්න වර්තමාන මොහොත මේ නික්ලේශී අරමුණක වර්තමාන අරමුණක නැවත නැවත ඉබේ ලැබෙන අරමුණක තැම්පත් කරගන්න අන්න ඒ වගේ වාසිදායක තත්ත්වයක් අපේ දෙමාපියන්ට තිබුණේ නැහැ. ඒ කාලේ මෙහෙම පිළිසිදුවක් තිබුණේ නැහැ. ඒ නිසා අම්මලා අපච්චිලා ඉන්න කාලේ උන්දලා අපට කිව්වේ ওই 2500 න් පස්සේ ශාසනය පිරිනවයි කිය. ඕක නැති 2500 එන්නේ. ඒ නිසා දැම්ම දැම්ම කරගන්න දෙයක් කරගන්න කියලා. මේ මෑතකදී පහළ වෙච්ච ගුරුවරු 3-4 දෙනෙක් මේක කිව්වා. මේක මේ දැන් ඉවර වෙන පළාය මට නම් හිතෙන්නේ නැහැ එහෙම. මේ වගේ 60 70ක් සිවුරු දාගත්ත කට්ටියම ඇවිල්ලා භාවනා කරනකොට හැම රිට්‍රීට් එකක්ම පිටලා තියෙනකොට මට පේනවා වෙන්නට වැඩිය මේ යෙදි ගත කරන පිටසක් ඉන්නවා. ඒක නිසා එහෙම නිකන් අපි අව탁සීරු කරන්න ඕනේ නැහැ. මං කියන්නේ අදි탁සීරු කරලා අපි නිකන් මේ ඕනට යන්න හදනව නෙවෙයි. මේ තමන් වෙත පැමිණිච්ච දුක පැමිණි දුක පැනිරහයි කියපන්. ඒක කාටවත් හේතු කරන්න යන්න එපා. නීච වෙන්න එපා, තුච්ච වෙන්න එපා, වසල වෙන්න එපා. මේ මම්ම ඉල්ලගත්ත දෙයක්. විනිශ්චය පච්චය චන්දරාගෝ. විනිශ්චය නිසා චන්දරාගෙන්නේ. එහෙම නැත්තම් කියනවනම් අපි අරමුණක් ස්පර්ශ කරන්න ඉස්සෙල්ලා අරමුණ චේතනා සංඥා වේදනාව වලින් ස්පර්ශ කෙරුවට පස්සේ තමයි අපිට ස්පර්ශය ලැබෙන්නේ. එතකොට ඒව කර්මානුරූප විනිශ්චයලා ඉවරයි. අපි ස්පර්ශ කරන්න ඉස්සරලා ඒ හැම අරමුණක්ම ෆිල්ටර් වෙලා තියෙන්නේ. ෆිල්ටර් වෙලා තියෙන්නේ අපි ඉස්සලා කරපු පතපු දේවල් හරහා. ඒකට කාටවත් දොස් කියලා හරිනේ. ඒක සර්බලදාරි දෙයයන් ආංශ කෙරුවා. එහෙම නැත්නම් විරුද්ධ පක්ෂයක් කෙනෙක් කෙරුවා. නැත්නම් හුණියන් කෙරුවා නෑ. උඹේ හුණියම තමයි උඹේ පරණ තිබුණ කර්ම නැත්නම් පරණ තිබුණ අවිද්‍යාව. හැබැයි මේක ගෙවන්න පුළුවන්. මේක ගෙවන්න පුළුවන්. මේ කවුරු හරි කෙරුවයි කිව්වොත් මේක බරපතලයි කිව්වොත් වෙන්නේ අපි හීනමානකට වැටෙනවා. නෑ බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා මහණෙනි ditta ධම්ම වේදිනිය වශයෙන්ම ගෙව්වොත් උපපජ්ජ වේදිනිය බවට පත් වුණොත් හත් ගුණයක් ගෙවන්න වෙනවා. ඊට මීට වැඩි හොඳයි දැන් උණු උණුවේ ගෙවපන්. එතකොට වැල්පොලි වෙන්නේ නෑ. ඔක පස්සර දැම්මොත් උපපජ්ජ වේදිය අපරාපරිය වේදිනිය වුණොත් කොච්චර කාලයක් ගෙවන්න වේද කියලා ගණන් පෙන්වන්න බෑ. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියාගෙන ඉවසාගෙන කටයුතු කරන්න පටන් අරගත්තොත් එතන ලොකු දැරීමේ ශක්තියක් වැඩෙනවා. ඒක මේ කිසිම කෙනෙක් හිතන්නේ නැති තරම්. Tamange දැරීමේ ශක්තිය මේ කිසිම කෙනෙක් හිතන්නේ නැති තරම්. මේකට වැවෙන්න දුන්නොත් ඒ දැරීමේ ශක්තියට මේ මහ පොළොව උනත් අත් දෙකට අරගෙන උස්සන්න පුළුවන් තරම ශක්තියක් හිතට එනවා. මොනවද කරන්න බැරි මේ ලෝකේ? සතියෙන් ගත කරනවා නම් එලෙමසිටි සිහියෙන් ගත කරනවා නම් ඕනෙම දෙයක් කරන්න පුළුවන්. ඒ ඕනේ කරන්නේ අවශ්‍ය කරන්නා වූ ඒ අපි කියනවා කුසලතාවය කියලා සම්පත්‍ති කර අවස්ථාවකින් අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙකුගේ අඩුවක් නෑ. අපිට ඒක ඕන් නැතිකම අපිම විනිශ්චය කරපු දෙයක් තමයි පස්සෙන් ඔය අපි පිරිවස්සේ ඉන්නේ කළහොත පස්සෙන් එළවනෝ කියලා කියන්නේ. ඉතින් ඕකට කාටවත් හේතු කරන්න යන්න එපා. වයස වැඩි කියලා හිතන්න එපා. ගෑනුණයි කියලා හිතන්න එපා. උපසම්පදා නැතුණයි කියලා කචල් දාගන්න යන්න එපා. ඕකට මොකක්වත් බලපාන්නේ ඒ නිසා වයසක ගිය කට්ටිය මම දන්නවා දැන් සොරි හිතිලා තියෙන ඒගොල්ලන් අපරාධ මේක ටික අපිට කලින් අහුණා නම් වැඩි දෙන්න තිබුණායි කියලා ප්‍රශ්නයක් නැහැ. ඕගොල්ලෝ වහන් මැරෙන්න ඊගාවාත්මෙ එන්න. අපි අවුරුදු 7න් ගන්නවා. 7න් යන දැන් සතිපාසලට දාන. දාපු ගමන් පේන්න පටන් අර ගන්නවා පැහැදිලිවම ඔගේ ප්‍රශ්නයක් නැහැ මම මැරිලා ගියා කියලා ප්‍රශ්න කොහොමනම් මැරි මැරි ඉපදින જાතියනේ. ඒ නිසා සොරි කියන්න හිතන්න එපා. ඊගාසරේ එන්න හැබැයි gediya පිටින් අපිට දෙන්න. මන්නම් මැරෙන්නේ නැහැ. මං හිතන්නේ කොහොමඩක්ක මැරෙන්නේ. මැරෙන්නේ නැතුව ඉඳලා මේක ක්‍රියාත්මක කරගෙන ගියොත් අපිට තේින පටන් අර ගන්නවා ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. එනිසා බහුණා නැත්නම් මෛත්‍රී බුද්ධ ශාසනය කරන්න එනතම් බුදු වෙලා කරන්න මේවා සීර මට පේන්නේ බයිලා. මේ වැඩේ පස්තර දාන්න කරන බයිලා. මිච්ඡර මේ අප්‍රමාද ධර්මයක් දේශනා කරපු බුදුරජාණන් වහන්සේ තියේදී ලංකාවේ බෝධිසත්වරු ඉන්නව ටොංගණක්. බකිස් පිට්ටිවල දාලා ඉවර කරන්න බෑ. ගෝණි වල දාලා ඉවර කරන්න බෑ. ඉතින් එහෙව් පිරිසක මේ නිස්සන්වනය කවුරුද 50ක් තිබ්බයි කියන එක හිතන මොන තරම් ආශ්චර්ය ධර්මයක්ද කියලා. මේ ජීවිතේම නිවන් දකින්නවා කියන පරමාර්ථය ඇතුව අවුරුදු 50ක් වෙන ස්වර්ගයක් කොමටද? අපිට එතෙන්ද යන්න ඕනේ. එහෙම නැත්නම් මේ බයිලා කියන කට්ටියත් එක්ක එකතු වෙලා ඊගා බස් එක යන්න ඕන වෙලා තියෙන්නේ. මේ කියන විදිහට හැම ඡන්ද කුසල ඡන්දයක් හමා වෙන්නේ ඡන්ද රාගයට මතුවෙන විනිශ්චයකින් කියලා දන්නවනම් අපි අර බෙදාගෙන කන කෑමක් කන්න. ඇදගෙන නාන්නේ. අපිට පුළුවන්ද නිවන් දකින්නවා කියන විනිශ්චය දැන් අරගන්න. මේ ඔය එකම දෙයක්වත් බාධා කරන්නේ මං කියන්නේ මේ දැන් ගතතර දැන් නිවන් දකින්නවා කියලා අඩු ගානේ අර දෙවෙනි පට්ටියේ uppannānaṁ pāvakānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya චන්දං ජනේති වායමති විරියං ආරබති චිත්තම් පග්ගණ්ණාති පදහති කියලා භාවනාවට යන්නෙම එන්න තියෙන දේ වරේ මම මේකට මුණ දෙනවා කියලා ඒ ඒ සූදානම් මනස අපි කියනවා සූදානම් ශරීරය කියලා. එහෙම නැත්නම් මේ අප්‍රමාදයේ දිගේ යනවනම් ඔය කෙලෙස් වල තියෙන පැංගිරි ගතිය හුඟක් අඩු වෙනවා. අපි ළඟ වෙලා තියෙන්නේ අපි එකට බයේ එක එකනට හේතු කරන්න හදනවා. හේතු කරන්න ගිය ගමන් ඒවා විලිස්සගෙන පණින්නේ. ඒ නිසා භාවනාවට යනකොට පරියංගයට යනකොට සක්මන්ට යනකොට එන්න තියෙනකට එන්න කියන්නේ. මේක නැති කරන්නේ කොහොමද කියන ප්‍රශ්න අහන්න එපා. ආවට පස්සේ මේක මූණ දෙන්නේ කොහොමද කියන්නේ තේරුම් ගන්න පුළුවන් වුණොත් තේරෙවි අපි ළඟ ඇත්තටම කුසලතාවයේ තියෙනවා අපි ළඟ ඇත්තටම ක්‍රමසාවිදි තියෙනවා ඒක ගාහන පිහිය තමයි කැපෙන්නේ කුපුවේ දාලා තියෙන පිහිය මලකට ගන්න ඒ නිසා එනේන දෙයට යෙදිලා ගත කරන්න යනකොට බුදුමාකාර තීක්ෂණ භාවයක් තියුණු භාවයක් ඇති වෙනවා අද දවසේ ධර්මදේශනාන්තයේ තියුණු භාවයේ සඳහාම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්මදේශනා මෙතන නතර කරනවා ශිරු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා